ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩපිළිවෙලේ පළවෙනිම ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මම චන්දනගෙන් ඉල්ලා සිටිනවා මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව විනාඩි 20ක් පමණ යෙදී සිටින විට සමා වෙන්න ආනාපාන සති භාවනාව විනාඩි 20ක් පමණ යෙදී සිටියාට පසු සිත එක්තැන් වේ. හුලං හුලං රැල්ල නොදැනී ගියා හුලං රැල්ල නොදැනී ගියා. මේ වන විට සතිය හා සමාධිය යහපත් වේ. මා දැන් සිත කයේ පවති සුළු සුළු කම්පන චංචල වලට යොමු කළෙමි. ඒවා සුළු වශයෙන් අඩු වැඩි වෙමින් දිගටම දැනුණා. දැන් නැවතත් ආනාපාන හුස්ම රැල්ල දැනෙන්නට වුමුත් මා වඩා සිත යොමු කළේ කයේ පමණි. කම්පන චංචල වලට වලටයි. ප්‍රීති සුඛ පහළ වුමුත් ඒවාට සිත් නොයදුවෙමි. මෙසේ විනාඩි 45ක් පමණ වීර්ය වීර්ය සතිය සමාධිය යහපත්ව සිටීමට හැකිවිය. මා යන මඟ නිවැරදිදයි අනුශාසනා කරන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායු පතමි. මේක ඇත්තටම අර ආධුනිකයෙක්ගේ ප්‍රකාශයක් නෙවෙයි කලින් භාවනා කරපු කෙනෙක්ගේ ප්‍රතිපලයක් වගේ ඇහෙනකොට තේරෙන්නේ කෙසේ නමුත් අරමුණක් ඇති කර ගන්නවා ආරම්මණයක් කය හරි ආනපානෙ හරි පිම්බි මැකිලිම හරි අපි ඊට පස්සේ ඒ අනුව සතිය පවත්නවා නැත්නම් එලඹ සිටි සීය පවත්නවා නැත්නම් මම දැන් මෙතන කියන එක පවත්නවා ඉතින් කරගෙන ඉන්නකොට ඒක හරිනම් භාවනා ක්‍රමේ හරිනම් ඒ අල්ලගත් අරමුණ එන්න එන්න බොඳ වෙන්න පටන් ගන්නවා ගොරෝසු එක සියුම් වෙනවා සියුම් වෙන සුඛුමතර වෙනවා ඉතින් අර අරමුණක් අල්ලලා දීලා ඒ අරමුණ දිගේ සතිය පවත්තලා ක්‍රමයෙන් අරමුණ බොඳ වෙද්දිත් නැත්නම් සියුම් වෙද්දිත් අතිසූක්ෂම වෙද්දිත් බලාපොරොත්තු කඩ කරගන්න නැතුව අරමුණේ විපරිණාමයේ දකිමින් ගොරෝසු අරමුණ සියුම් වෙනවා සියුම් වෙනවා අතිසූක්ෂම වෙනවා ඒ දිගටම සතිය පවත්නවා නම් <clears throat> වෙලාවක් කියනවා අනාරම්මන සතියක් අනාරම්මන සමාධියක් අරමුණේ තියෙන සතිය වෙනකොට අරමුණක් නැති සතියක් අරමුණ තියෙන සතියට ආරම්මන සතිය කියනවා අරමුණක් නැති වෙලාවෙත් සතිය කැඩෙන්නේ නැහැ. සමාධියක් තියෙනවා නම් අරමුණ සහිතව අරමුණ නැති වුණා සතිය සමාධිය කැඩෙනවා. ඒකට අනාරම්මන සතියක් අනාරම්මන සමාධියක් එනවා. එහෙම නැත්නම් නිමිත්තක් පවතින පවතින සතිය අනිමිත්ත සමාධියමත් ඒක සතියකට මාරු වෙනවා. නිමිත්තක් පහිතව සතිය පවතින සමාධිය අනිමිත්ත සමාධියකට පහළ වෙනවා. ඒකට යෝගාවචරයා මේ ගුරුත්වාකර්ෂණ තිබුණු ලෝකෙ මිදිලා ගුරුත්වාකර්ෂණ නැති හිස් අවකාශයට ගියා වගේ අමුතු බරක් දැනෙන්නේ නැති වෙන ලෝකයකට යනවා වගේ තේනවා. දැන් ආයෙත් මේ ලෝකෙට එන්න පුළුවන් ආයෙත් ඒ ලෝකෙට යන්න පුළුවන්. ඔහොමම කර කර ඉන්නකොට පේනවා අපි නොදන්න අනාරම්මන අනිමිත්ත ප්‍රදේශයක් තියෙනවා. ඒකේ අපි හක කරාට සතිය පවත්වන්න පුළුවන්. නිසා සතිය පවත්වන්න නිමිත්තක් අත්‍යවශ්‍යම නැහැ. මුලින් නම් අවශ්‍යයි. මුලින් අවශ්‍යයි. ඒක හරියට බයිසිකල් පදින්න පුරුදු වෙන එකනට පිටිපස්සෙන් කවුරුහරි සීට් එක වුණත් අල්ලගෙන ඉන්න ඕනේ. පදින කෙනත් අත් දෙකමත් අල්ල ගන්න ඕනේ. ඒක දැඩිසේ ගන්න ඕනේ. අරගෙන තමයි යන්තම් අපි ඒක මේ බැලන්ස් කරගන්නේ. නමුත් ටික කාලයක් යනකොට පිටිපස්සෙන් සීට් එකෙන් කවුරුත් අල්ලන්න ඕනේ කකුල බිම තියලා වට වට හරි යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ගිහිල්ලා හොඳට පුරුදු වුණාට පස්සේ ඒක හතක් අතහැරලා යන්න පුළුවන්. එහෙම තිබුරුදු වුණාට පස්සේ අත් දෙකම අතහැරලා යන්න පුළුවන්. ඉතින් එතකොට යා කිව්වොත් එහෙම බයිසිකල් පදින්න පුරුදු වෙන්න හැන්ඩල් එකක් ඕනේ නැහැ. හැන්ඩල් එක අතහැරලා යන්න පුළුවන් කියලා ඒක බොරු. පදින්න පුරුදු වෙන කාලේ හැන්ඩල් එකක් ඕනේ. පිටිපස්සෙන් සපෝට් එකක් ඕනේ. ඔක්කොමත් එක තමයි පටන් ගන්න. පුරුදුලා ගියාට පස්සේ යාට තේරෙනවා දෙකම හැන්ඩල් එකේ තියාන පවදිනවා කියලා කියන්නේ බයිසිකල් පදින්න දන්නේ නැති එකක් ඇයි. දන්න මිනිහා හැන්ඩල් දෙකමත් අතහැරලා යනවා. එක හතත් අතහැරලා යනවා. ඔය මාදම් පැත්තේ මිනිස්සු පොල් උණ ගස් තුන හතර අතේ බැලන්ස් කරගෙන බයිසිකල් එකේ බ්‍රේක් උත් නැහැ. තනි අතින් බයිසිකල් එක පදිනවා ඉඳපු ගමන් බීඩියකුත් බොනවා. ආය අත තියෙනවා. ඔක්කොමත් කරගෙන යනවා කිසි කරදරයක් නැතුව. ඒ වගේ තමයි භාවනාවේදී මුලදී මුලදී ආනම් ආනපානේ පිම්බීම හැකිලිම නැත්නම් කයි රාමුව සටහන ආකාරය වැදගත් වෙනවා. නමුත් ඒක බලාන ඉන්නකොට ඒක ගෙවෙන හැටි දැකලා මේ පරි අරමුණ විපරිණාමයටපත් වෙනවා. අරමුණ තිබුණ දේ වෙන දෙයක් වාටපත් වෙනවා. ඒක හිත කලබල ගන්න එපා. හිත කරදර ගන්න එපා. ඒතියෙදි සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව ගියොත් අරමුණ නැති තැන දක්වාම යනවා. ඒක භාවනා කරන්නේ නැති කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඒගොම අරමුණක් අත්‍යවශ්‍යයි කියලා හිතන සමත යෝගාවචරයට හිතන්නත් බෑ. සමත යෝගාචරය අනිතර අරමුණත් එක බැඳිලා තියෙන්නේ රූපාරම්මනේ රූප ධානවල අරූප ධානය වලට ගියා වගේ යනවා. ඒ නිසා මේක කියන වචන දිහාගෙන ඉන්නකොට නම් හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. නමුත් විනාඩි 45 තිබ්බ එක 50ක් කරගන්න බෑ. 55ක් කරගන්න බෑ. 60ක් කරගන්න. පැය එකමාර විතර පන්නලා යනකම්ම මේ එකලස මේ සමතුලිත භාවය මේ සමාධිය වැඩි කරනකොට එයාට සමහර විටක පර්ය සක්මනේ ඉන්නකොටත් මේ වගේ එකක් තේරෙන්න පටන් ගන්නවා. සක්මන රූප වයින් කරපු බොනික් එක්ක වගේ කරනවා. අනායාසයෙන් සක්මන කරනවා Tamanට පැත්තකට වෙලා Tamanම සක්මන් කරන දිහා බලන්න පුළුවන්. එතකොට ඉදිනදා සාමාන්‍යයෙන් Taman චාරිත්‍ර අනුකූලව කරන වැඩකදී සතිය පිහිටුව ගත්තට පස්සේ චාරිත්‍රය හිතෙන් කරනවා, කයෙන් කරනවා Tamanට ඒක දිහා නිරීක්ෂණය කරන්න පුළුවන් පිට කෙනෙක් වගේ. Tamanම Tamanට අමුත්තෙක් වෙනවා ඉදින්දි. Tamanට තමන්ම පරතෝ කියන විදිහට අනුන්ගේ දෘෂ්ටි කෝණකින් බලන්න පුළුවන් වෙනවා. එදාට විතරමයි ඇති හැටිය දකින්නේ. මේ මම කියන බලන තාක්කල් මේක විකෘතියක්. මේක මහා පිස්සුවක්. මේක වැරදි දෘෂ්ටි කෝණයක්. පක්ෂග්‍රාහී දෘෂ්ටි කෝණයක්. කවදා හෝ ඒක වෙන්න ඇරලා වෙන එක දිහා කවුරු හරි හදපු නාටකමක් දිහා බලා ඉන්නවා වගේ තමන්ගේ නටන නාටකම දිහා බහුරු කෝලම් දිහා බලන්න පුළුවන් නම් ඒක තමයි ඇත්ත. ඒකට හරි බයයි හුඟ දෙනෙක් බයයි මොකද ඒ තරම්ම රංගපෑමක් රංගපාන. ඒ තරම්ම මවා බෑමක් මවපාන. ඒ තරම්ම ઈચ્છාවක් කරන්. ඒ තරම්ම මායාවක් කරන්. ඒ තරම්ම වංචාවක් කරන්. ඒ වංචාව දකින්නකොට සහලවනවා. එيشා පුරුදු කරන්න භාවනා මේ විදිහට කරලා පරියන්කයක් දික් කරලා අරම මේ සක්මනේදිත් මේක අරගෙන ඉදින්දා වැඩ කරද්දිත් Taman දිහා Tamanටම විවේචනාත්මකව බලන්න පුළුවන්. අන්න එදාට ජීවිතේ ජීවත් වෙන්න පටන් ගන්නවා. එදාට ජීවිතේ මල් මල්. ඒ මල් මල් ජීවිතේ තමයි විහිං පල් කියලා කියන්නේ. ජීවිතේ මල් විහිං පල්. මේක මේ මම දාගෙන මේක මේ මම අයිය කරගන්න හදලා ලොකු වැඩ කරන්න හදලා අන්තිමට පඬිතියට ඉදන්නේ තියාගන්න බැරි තත්යකට එනවා. මොයිබීමේ අnderන එකයි තියෙන නිසා මේකට උපදෙස් දෙකක් දෙනවා. හරි. පරියන්ගේ පොඩ්ඩක් තව දික් කරගන්න බලන්න. ඉන්න වේලාව සාර්ථක කොටස දික් කර ගන්න බෑන හැකි ආකාරයෙන් මේක සක්මනේජිත් ගන්න ඒක ලියවලා සක්මන් පරියන්කෙන් පරිබාහිරව කරන වැඩවලදීත් මෙන්න මේ විස්රාමය මේ විවේකේ මේ හුදේකලාව පුරුදු කරගන්න ගත්තොත් gedara ගියයි කියලා මෙහෙන් ගියයි කියලා එච්චරම ලොකු හානියක් වෙන්නේ නැහැ මයික් එක මෙතන මයික් එකක් ඇති ඔය මයික් එක කරන්නේ දෙපාරක් උඩට දාන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේදී ආනාපාන සතියේදී සුලන් රැල්ල අපි ආස්වාස ප්‍රාස්වාසය සියුම් වේගන යන අවස්ථාවේදී ශාරීරික වශයෙන් යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්ද ඔළුවේ බර ගතියක් වගේ එසෙත් නැත්නම් කටට කෙලවුණන වගේ ගතියක් ඒ වගේ ඇති වෙන්න පුළුවන්ද කියලා දැනගන්න. මේක කිසිම දෙයක් නෑ ඇති නොවන වෙලාව භාවනා කරන මිනිහයි නැති මිනිහයි බුදියන් මිනිහයි තම්බිටයි කාටත් වෙනස්කම් වෙනවා. ඉතින් මේක බලන්නේ නැති තමයි ප්‍රශ්නේ. ආනාපාන සතිය කරනකොට නොවෙන්නේ නිතරම මේක වෙනස් වෙන ගතිය තියෙනවා. ආනාපාන කරනකොට මෙතන බලා ඉනකොට වටේ සිදුවෙන වෙනස්කමුත් පේනවා. ඒක සැකයක් එනවා මම එතකොට මේක දකින්න එක හරියද වැරදිද කොයි එකද බලන්න ඕනේ මෙතනද බලන්න ඕනේ වටේද බලන්න ඕනේ කියලා එතකොට අවධානය පිළිබඳ මානසිකාර්ය පිළිබඳ යොමුව පිළිබඳව යොන්සුමස්කාර පිළිබඳ ප්‍රශ්නයක් එනවා ඒකයි ඔය ප්‍රශ්නේ නැගෙන්නේ ඉතින් ඒකට ඒ බුරුම ස්වාමීන් වහන්සේ දෙනවා මෙන්න මෙහෙම නිවැරදි උත්තරයක් උදාහරණයක් කියන්නේ මේ මේ කරනවට නෙමෙයි මම නිදර්ශනෙට කියන්නේ මේ ෆොටෝ ගන්න දෙන්නේ නැහෙනි අපි හිතනවා මේ රිට්ටි කරනසල් ෆොටෝ එකක් ගත්තයි කියලා හිතමු ෆොටෝ ගන්න ගිහලා දැන් තමන්ගේ ගෙදරේ ෆොටෝ එක ගහනවා. ගහපුවාම ගෙදර කට්ටිය අනික් කට්ටිය දන්නේ නැහැ තමන්ගේ නෑ විතරනේ දන්නේ. අනිත් ඔක්කොම මේ ෆොටෝ එකේ ඉන්නවා. ඒ නිසා ඒ ගෙදර වෙන කෙනෙක් මේ ෆොටෝ එක දිහා බලනකොට මුළු ෆොටෝ එකම පෙන්වට එයා බලන්නේ කවුරු දිහාද? එයා බලන්නේ තමන්ගේ නෑදෑය විතරයි පේන්නේ. අනිතරේ පේනවා. ඒ ගෙදරේ ෆොටෝ එක ගහලා තින්නේ නෑදා ඉන්න නිසා තමයි. ඒ නිසා ෆොටෝ එක බලන මේ තුන්වෙනි පීලිය මැද ඉන්නේ අපේ මාමා, අපේ අක්කා, අපේ නංගි කියලා බලනවා. ඒකට බලනකොට ෆොටෝ එක අනිත්‍යව පෙනුනට බලන්නේ නෑදා නිසා තමයි. ඒ වගේ අපි අර ඔක්කොම පෙන්නන ගුරු ගෲප් ෆොටෝ එක පෙන්නුවට අපේ නෑයා තමයි ආනාපානයි. අනිත්‍යව පෙනෙන එක බාධාවක් නෑ. නැත්තම් අපේ නෑ විතරක් මේ භාවනා ශාලාව ඉඳගෙන ඉන්න ෆොටෝ එක ගත්තොත් ඒක නෑනිකේ සිත් දෙදක්. නිකන් මිනිහ ආසරණ වෙලා තනි වෙලා වගේ වාඩි වෙලා භාවනා කරන. එතකොට කිසි ගතියක් නැහැ. අනිකට ඉන්න ඕන. නමුත් අනික කට්ටියගේ නෑ ඉන්න හැඟීමක් එන්නේ නැහැ. නමුත් නෑයෝ ඒක සලකන අපට ඒකට අපේ නෑ ඉන්නේ මෙන්න මෙතන කියලා ගන්නන්නේ වගේ ඒ පේනෙව පේන්න ඕන. පේන්නකොට තමන්ගේ එල්ලේ තියෙන නිතරම අපේ නෑය. ආනපන දිහා තමයි. ගරු ස්වාමීන් වහන්සේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී වදාළ කියලා තිප්පේලියක් දාලා දෙනවා හිතන්නේ එතනින් එහාට කියලා වෙන්නේ නැති. මෙහි පසේ බුදු ගැන පහදා දීමක් කර දෙන මෙන් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. දැන් අපි මේ භාවනා මේ බුද්ධඝම් පන්ති පවත්තන්න නෙවෙයි මෙහෙට එන්නේ කිව්වේ. මේ එන්නේ කිව්වේ භාවනා සතියේ සතිය පවත්තන්න පසේ බුදු ජානනාංශේ බුදු ජානනාංශේ රාතන් වහන්සේලා ගැන දහම් පාසලකට යන්න ගිහිල්ලා අහගන්න. මේ මේ අවුල් කරගන්න එපා. මෙතෙන් ආවේ කාටවත් මේ අයිනුවණු ගන්නන්න නෙවෙයි. මේක අපි හරියට ට්‍රැක් එකක් මාක් කරලා තිනවා. ඒක ඇතුළේ යන්න. ඇත්තටම මම කරපු වැරදිවල තමයි මුල් කාලේ ඌට උත්තර දුන්නා. ඉතින් හැමදාම මොන්ටිසෝරි පන්තියට ඇදගෙන යන්න හදනවා මාවත්. මේ මෙච්චර අපි මේ නෑදෑය ඔක්කොම අත ඇහැරලා ඇහැරලා වස්තු භෝගය අත ඇහැරලා මේ සිල් අරගෙන මොකක්ද ඕක ඉගෙන ගත්තයි කියලා ඇති වැඩි. නරක දෙයක් නෙවෙයි නමුත් ඒවට වෙන ස්ථාන තියෙන. ඒවට කියනවා මේ පිරිවෙන් කියලා කියනවා උගන්නන ස්ථාන කියලා මේක යෝගාභ්‍යාස මධ්‍යස්ථාන. ඒ නිසා මේ වගේ ප්‍රශ්න මම කරුණාවෙන් මග හරිනවා. කරුණා කරලා තමන්ට අදාළ නැති මූල ධර්මයේ ප්‍රශ්න වලට කාලය නාස්ති කරන්න එපා. මේ අපේ කාලේ බොහොම වටිනවා. ප්‍රශ්නේ වැරදි නෑ. බුද්ධ ධර්මයේ ප්‍රශ්නයක් දැනගත යුතු දෙයක්. නමුත් මේ වෙලාව මං ගන්න නැහැ වගේ දේවල් වලට. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් ෂණ සම්පත්තිය උදා කරගන්න ආකාරය ගැන කළ විවරණය ඊට කදිමට වැටහුණි. එහෙත් මට තිබෙන ගැටලුව වන්නේ ඉන් අදහස් කරන්නේ උතුම් වූ මාර්ගඵල අවබෝධයමද යන්නයි. අප කෙරෙහි අනුකම්පාවෙන් මේ කාරණේ පැහැදිලි කර දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය තෙරුවන් සරණින් ලැබේවා. මේ ප්‍රශ්නේ මට තේරෙන විදිහට වෙන විදිහට අහන්න පුළුවන් මේ හුස්ම දිහා බලලා නිවන් දකින්න පුළුවන්ද? නැත්නම් මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ ඉඳලා නිවන් දකින්න පුළුවන්ද කියන ප්‍රශ්නය අහන්න. ඒක ඇත්තටම සැකකටයුතුයි. අපි මේ මම දැන් මෙතන කියන වර්තමාන කියන චිත්තක්ෂණය ওই තරම් විශාල වූ අපිව හිතාගෙන මහා ලොකු දෙයකට ගෙනියයිද නැත්නම් මේ හුදු හුලඟක් හුස්මක් ඔච්චර දුර ගෙනියයිද කියලා ඒකේ මේ ගම්බීරත්වයක් නැහැ වගේ තමයි පේන්නේ පටන් ගන්නවා. ගම්බීරත්වයේ තියෙන ගැම්මේ තමයි. ගම්බීරත්වයේ තියෙන නිතර නිතර කිරීම හරහා තමයි. සතත අභ්‍යාසය හරහා තමයි. ඒක නිසා මේ ප්‍රශ්නේ සාධාරණයි. ඕපනයික ගුණය තමයි මේකට තියෙන උත්තරේ. මේ කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා මේ ඉන්න ඉන්න චිත්තක්ෂණේ කෙලස් කැපෙනවා කිය. අපිට සාසනේ වරද්දාගත්ත තැන තමයි පින් කරගන්න මොන හරි ගණ්ඩ කරන සාසනයක් ඔයගොල්ලෝ හිතන දේ. බුදුරජාණන් කියන්නේ කෙලස් ගෙවම් කරන සාසනයක්. කෙලස් ගෙවම් කරන පැත්තෙන් බලනකොට ওই ප්‍රශ්නේ අහන්න වෙනම විදියකට මේ කියන ෂණ සම්පතයක් පාස කෙලස් කැපෙනවද? නැත්නම් මේ ක්ෂණ සම්පත්තෙන් පිටත කෙලස් කැපීමට වෙනත් කළ යුතුමක් තියෙනවද කියලා අහුවොත් අන්න ප්‍රශ්නේ හරි ප්‍රබුද්ධයි. නැත්නම් මේ නිවනක් කියලා මොකද්ද හිතාගෙන ඉනෝ හොඳටම ඔය එක නිවන නෙවෙයි කියලා විතරක් මතක තියාගන්න. ඔය දැන් ඔය හිතාන ඉන්න එක නිවන නෙවෙයි සබ්බාසව සූත්‍රයේදී සරුවත්නන්සේ දේශනා කරනවා. මේ පෘථග්ජනය යමක් කියලා නිවන කියලා හිතාගෙන එක මඤ්ඤණාවක් විතරයි. කෙලෙස් සහිත හිතවිල්ලක් විතරයි. කවදාකවත් කෙලෙස් හිතකට නිවනක් හිතන්නවත් බෑ. නමුත් පෙන්නනවා මෙතන තමයි යන්නේ කියලා. නමුත් ඔය හිතාන යන්නේක නෙවෙයි හම්බ වෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්නේ ක්ෂණ සම්පත්තිය හරහා ගත කරන්නේ හැම චිත්තක්ෂණයක් හරහාම කෙලෙස් නැති තත්වයකට යන්න පුළුවන් බව තහතික වෙයි. කෙලෙස් නැති තත්වයේ ගැම්මට තමයි, බුද්ධියට තමයි, අයිතියට තමයි නෛර්යානිකත්වය, මුනිසිතද්ද මේ නිවන নানা ප්‍රකාර දේවල් කියන්නේ. නමුත් අපිට මේ නිවන කියන විලඳ වැරදි චිත්‍රයක් මවාගෙන තමයි මේ ආගම කියන එක අපිට පෝවලා තියෙන්නේ. හරියට Hindu මිනිස්යාට මොක්ෂේ පෙන්වන්නා වගේ. එහෙම නැත්නම් තම්බිට මක්කම පෙන්වන්නා වගේ. එහෙනම් කතෝලික මනුස්සයර සර්බලදාරි දෙවියන් වහන්සේ පෙන්වන්නා වගේ. බූරුවට කැරට්ටලේ පෙන්වන්නවා. ඉතින් කැරට්ටලේ කන්න තමයි දුවන්නේ. ඒකට බූරුවගේ බර ඇදිලා තියෙන්නේ. මේකත් අපිට උගන්වන්න හදන්නේ නිවන පෙන්නලා. නමුත් නිවන කියන්නේ චීස් කෑල්ලක් වගේ කියලා හිතානින්නේ. කන්න පුළුවන් වෙයි, සාක්කුවේ දාගන්න පුළුවන් වෙයි, නංගිට මල්ලිට දෙන්න පුළුවන් වෙයි කියලා එහෙම කන්නේ නැහැ. මේක කියන්නේ කෙලස් කැපිල්ල විතරයි. ඒ පැත්ත මතු කෙරුවොත් මම හිතන්නේ භාවනාවට එනේකුත් නැහැ කියලා කට්ටිය. ඒක කට්ටියට ඕනේ ගෙනියන්න ඕන අර ගෙදර යනකොට. අපි උත්සාහ කරන්නේ මේක මයිල් ටිකක් ගාලා පණ්ඩි හලලා ඔක්කොම පතුරු ගහලා අරින්න මේදිම ඉවර කරලා යන්නයි අපිට ඕනේ. දෙනාසමාපෝ කියලා කියන හැන්දි ගාලා දාන්නයි ඕනේ ලති. ඒ නිසා දන්නවනම් දෙවෙනි රිට්‍රීට් එකට එන්නේ නැහැ. මොකද කට්ටියට ඕනේ බැංක account එකට තව ටිකක් සල්ලි ටිකක් දාගන්න, පින් ටිකක් දාගන්න, නිවන කියලා මේ රත්තරන් ගුලියක් වගේ එක හිතාගෙන ඒක ලැබෙයි කියලා ලැබෙන්නේ නැහැ. ඔය හිතානින් එක නෙවෙයි. ඒ නිසා ෂණ සම්පත්‍ය පාසා ඉන්න ඉන්න ක්ෂණයක් පාසා කෙලස් කැපෙනවද කියන ප්‍රශ්නේ ඇහුවොත් මම කියනවා මේ ප්‍රශ්නේ අපි අනිවාර්යයෙන්ම දවස් දෙක ඉවරනට පස්සෙත් අහන්න ඕනේ. මම එනකොට වැඩි කෙලස් පිළිබඳ හැඟීමක් අයින් කරගන්න පුළුවන් බවක් දැන් බවලත් ඇත්තු කරාඹු වලලු කැටයන් කරපුව දාගෙන ඉන්නවනේ. කො කල්යනට කච්චල් බැඳලා කොළපාට වෙනවනේ රත්තරන්. විසි කරන්නේ නැහනේ. ඊට පස්සේ ආචාර්යයට දුන්න පස්සේ ඒක පිරිමැදලා පුච්චලා පිටින කෙලස් කපනවනේ. මාලකඩ. ඉතින් අර අවුරුදු ගාණක් බැඳිච්චව මිනිහා පය දෙකට කපනවා. ඒ ගින්නෙත් දාන්න ඕන වතුරෙත් දාන්න ඕන. ගින්නෙත් දාන්න ඕන වතුරෙත් දාන්න. ඉතින් ආචාර්යගේ ශිල්පේ දන්නේ නැත්නම් අපිට හිතන්න බෑ මේ මලේ රත්තරනේ වල කපන්න පුළුවන් වෙයි කියලා වතුරේ දාලා. අපි දැන් වතුරේ දෙමිල්ලෙන් තමයි සෙල්ලම තියෙන කෙනා. වතුරේ දාන්න ඉස්සලා මල සේරම අයින් කරලා තමයි වතුරේ දාන්නේ. ඒ අයින් කිරිල්ල ඌ ශිල්පේ දන්න වගේ බුදුහාමුදුරෝ රංකරුවා රණේ මල හරින්නාසේ. තොක තොකං කනේ කනේ ටික ටික ටික ටික කෙලස් කපන එක විතරයි කරන්නේ. ඒක ලැබෙන්නේ මොකද්ද කියන එක හරි ආසයි කට්ටිය ලබන්න. බුදුරජාණන් සුපමත් දෙන්නේ අත්පුරෝට. අත්පුරෝ ගාන්න ගාන්න වැඩ කරන්න කරන්න ගෙවෙනවා, තලයේ දිලිසෙනවා, මිට මැදෙනවා. වැඩ වැඩියෙන් ගන්න ගන්න හොඳම පොරව වෙන්නේ මොකද්ද? ගාන්න ගාන්න ගෙවෙන එක තමයි. මිට පරසූපමාවෙන් පෙන්නවා මිට පොලිෂන් එක තමයි. වැඩේ හොඳ නම් හිටිපන්දම හොඳ නම් පත් වෙන වෙලාවයි තමයි හොඳේ තියෙන්නේ. හැම වෙලාවෙම හිටිපන්දම ගෙවෙනවා. ඒ වගේ කෙලස් කෙවිල තමයි බලන්නේ. නිසා නිවනට සාපේක්ෂව උත්තර දෙන්න ගියොත් අපි සක්කාය ආත්ම දෘෂ්ටියට වැටෙනවා. සසත දිට්ඨියට වැටෙනවා. කෙලස් කපන පැත්තට දාපු ගමන් බොහොම ප්‍රායෝගික වැඩක් වෙනවා. ඒ නිසා මේ ක්ෂණ සම්පත්තිය සහ කෙලස් කැපීම කියන සම්බන්ධතාවයට අනුව ප්‍රශ්නේ කොට නැගුවොත් ප්‍රශ්නෙත් ප්‍රබුද්ධයි. අනිවාර්යයෙන්ම Tamanටම Taman සාක්ෂි වෙන්න වෙනවා. දවස් දෙකක් භාවනා කරලා වැඩියෙන් කෙලස් සම්පත්තිය විරුද්ධ වෙන්න පුළුවන් ද වැඩි වෙන්න යන්න යන්න මේ මානසික අසහනය කියන එක ආතතිය කියන එක චිත්ත කාය ධරතේ කියන එක දලදඬු වෙනවා කියන එකට හැරෙනවා. ඕක තමයි කෙලස් කපනවා කියන්නේ. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මුලින් වම දකුණ ලෙසින් පටන්ගෙන ඔසවනවා තබනවා ලෙස බැලුව විට එසවීමට වඩා තැබීම ප්‍රකට බව දනුනි. ඉන්පසු ඉබේම ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස බැලුණා. එවිට වම් කකුල එසවීමටත් ගෙන යෑමේදී සමතුලිතතාවය පවත්වා ගැනීමටත් දකුණු කකුල පොළොවට තද කිරීම උපකාර වන බව දැනුනි. මේ දැනීම නිවැරදිද? සක්මන් කරන විට වැగిරෙන දහඩිය කඳුළු සොටු ආපෝ ධාතුව නේද බවත් ඇසට දැනෙන දැවිල්ල තේජෝ ධාතුව නේද බවත් සිතුණා. එලෙස සිතීම වරදක්ද? පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්න පුළුවන් ඒ කියන්නේ වම් කකුල එසවෙන්න වෙච් වෙන්න දකුණු කකුලට බර ගන්න ගතිය හිතලා කරනවා නම් හෝ මනෝ විකාරයක් නම් හොනම් බහනා වැරදි. ඒක ප්‍රകൃතිය නම් ඒක තමයි භාවනාව කියන්නේ. අපිට ඕනේ ප්‍රകൃතියේ දැන් අපි වෙන වෙලාවක ඇවිදිනකොට වටපිට බලබලා කතා කර කර මොනවා හරි හපහපා බුලත් ටිකක් කකා යනකොට අපි අවුරුදු ගණන් ඇවිද්ද කවදාකවත් පොළවේ ගැටෙන එකේ එක්කෙට එන ගතිය අත්දකින්නේ නෑනේ. දැන් මෙතන තියෙන අත් දකින්න ගියාට පස්සේ පේනවා මේ කකුල් දෙකෙන් ඇවිදිනවයි කියලා තිව්පාවුන්ගේ මිනිස්සය වෙනස් වෙන විශාල ලකුණක් තමයි මේ අඩි 6ක් උස මිනිස්සෙක් මේ කකුල් දෙක කෝටු දෙකක් ඇවිදිනවයි කියන එක. ඒකල හුඟක් වෙලාට තනි කකුලේ ඉන්නේ අපි ඇවිදිනකොට. මේ කකුල ලිහෙනකොට මේක බර ගන්නවා. ඊට පස්සේ ඒක ලිහෙනකොට මේ බර ගන්නවා. බුදුරජාණන්සේ කියනවා ඒකාරෝ කියලා. ඒකාරෝ කියන්නේ කරතරෝදයක් අරගෙනට හැම වෙලාවෙම පොළොවට බර ගන්න ඒකාරයයි. එක පෝක් එකයි. ඔගේ මේ කකුල් දෙකේ එකයි ගන්න. ඉතින් අපි මෙච්චර මේ සෙල්ලම් කරන්නේ දුවනකොට, පයින්නකොට තනි කකුලේ. නමුත් අපි වැටිලා උලුක් වෙච්ච දවසේ තමයි කකුලේ මෙච්චර වැඩක් කරන බව දන්නේ. නැත්තම් සතියෙන් සක්මන් කරනකොට ඒක දකින්නකොට පේනකොට අපි කොච්චර අන්දමන්දද ඔරේමන්දන්ද පෛත්‍යන්ද නන්නත්තරද කියනවනම් ඒක දකින්නකොට මේක ඇත්තද පුරුදු කියලා හිතෙනවා. මේ වමේ ඉඳලා පායට දකුණට මාරු වෙන එක දකුණ වම යනකොට මේක ඇත්තද කියලා හිතන මොකද ඒ තරම් මේක දැකලා නැහැ. අනුන්ගේ කකුල් නම් හොඳට බලලා පුරුදුයි. කොල්ලෝ හරි ආසයි කෙල්ලන්ගේ කකුල් බලන්න. කෙල්ලෝ හරි ආසයි කොල්ලන්ගේ කකුල් බලන්න. ඒ නිසා නන්ද කුමාරයා දිවිලු ගන්න ගන්නලා බුදුහාමුදුරු කියන බලපංකො නන්ද. පරවි කකුල් වගේ. ආස නැද්ද කෙල්ලෙක් ගන්න? මම නෙවෙයි කිව්වේ. සූත්‍රයේදී මේ බලපංකො ආනන්දේ දිව්‍යාංගනාගේ කකුල් පරවි කකුල් වගේ. ඒතර කියන ඇත්තනේ ඉන්නන් සෝන්ස මේකිත් එක බලනකොට මග දැකපු පුලුටු ඇඳිලි වගේ තමයි ජනපද කල්යන්නේ. ලෝකෝල්ලෝ ගැනත් කියන්න තියෙන එච්චරම තමයි. අපි හිතාන ඉන්න රූපෙත් එක බලනකොට මේ ඔක්කොම පුල්ටු ඇඳිරියෝ තමයි. නැට අපි ආසයි අනුගේ කකුල් බලන්න. තමන්ගේ කකුල ඇවිදිනකොට සැකයක් මතුවෙනවා මේ හරිද ස්වාමීන් වහන්සේ. ඉත කවුරු හරි දෙවන්නේ කසම් කළ සහකි වෙන්න ඕනේ මේ යෝජනා ඉෂ්ටිර කරන්න. මොකද තමන්ට සැකයි. තමන් කකුල දිනනකොට දැනෙන එක ඇත්තද නැත්තද? ප්‍රകൃතියද නැද්ද? මේකද මම බලන්න ඕනේ කියන එක සැකයක් තියෙනවා. මම කිසියෙත්ම පහසෙට ලක් කරන්නේ නැහැ ඒක. ඇත්ත වශයෙන්ම අපි දන්නේ නැත්තේ ඕකයි. අපි දන්නේ තමන්ගේ දේ අපි දන්නවා අල්ලපු ගෙදරදී. අපි දන්නවා අපි කැමැති කට්ටියගේ දිගපල්ල තමන්ගේ දේ දන්නේ. ඉතින් බුදුරජාණන්සේ කියන්නේ ඕක කරනකන් අන්නත්තරයි. ඕක කරනකන් ගුණයක් නැහැ. ගුණ වෙන්නේ නම් පය තිනකොට පය ගැන බලපං ආශ්වාස කරනකොට ආශ්වාස ගැන බලපං වතුර බොනකොට වතුර බොන එක බලපං බත් ගිලිනකොට ගිලින එක බලපං චූ කරනකොට කක්ක කරනකොට ඒක පිට වෙන හැටි බලපං දැන් තමයි ඒක අත්දකපං නිවන තමයි. ඒිට නිවන් දකින්න ගඳ කීයට ගිහිල්ලා මල් පූජා කරන වැඩිය වැසිකිළියට ගිහිල්ලා මල පහ කරන වෙලාවේ টොප් එකට කරතයි. ගොඩනෙක් හිටන්නේ මල අරගෙන ගඳ කිලියට ගිහිලා පූජා කරන තමයි පින. ඍතු ගොඩක් ඇත්තටම තියෙනවා මල පහ කරනකොට වැසිකිළියෙත් තියෙනවා. ඉතින් එතකොට සැකයක් එනවා මේ වැසිකිළිය මල පහ කරනකොට ඒක ටික බලා සිටීම කෙලෙසයක්ද? ඒ නැත්නම් කුසලයක්ද කියලා. මේකෙත් අහනවා මම තියනකොට මම මේ විදිහට විස්තර දැනනකොට හරිද වැරදිද? එතකොට මේ ගලන ගැලිල්ල රස්නීය දේවල් ආපෝ තේජෝ වශයෙන් බලන එක හරිද වැරදිද කියලා දෙවෙනි කොටසට මම කියනවා ඒකට උත්තරේ ඉන්න තා ටිකක් මේක කරන්න. තව කරගෙන කරගෙන යනකොට සමහරලාට වැරදි දේවල් හරි විදිහට අපි හරි දේවල් වැරදිට නම් කරන්න ඉඩ තියෙනවා. නමුත් මේ ධාතු මනස ස්වරූපයෙන් බලන එක හොඳයි. හැබැයි ඔය පෙනෙන දේ 100%ක් හරි නෑ. නැවත නැවත කරනකොට ඒ ඒ දැනුමේ ලොකු ගුණයක් එනවා. ගොඩු ලොකු පිළිසිදුවක් එනවා. නමුත් අර සක්මන් කරනකොට වගේ හොඳ විස්තර සහිතව ආස්වාද ප්‍රසවාස කරනත් බලන්න ආස්වාසිය ප්‍රසවාසී නැති ලක්ෂණ මොනවද තියෙන්නේ? ප්‍රසවාසී ආස්වාසියට නැති බෞද්ධික ලක්ෂණ මොනවද තියෙන්නේ? වෙන සියල් සද්ද පැත්තකදීදී මට ආස්වාද ප්‍රසවාස බලන්න පුළුවන්. ශබ්දත් එක්ක කලවම් කරලා බලන්න පුළුවන්. වේදනා තීද්දිත් ආස්වාද ප්‍රසවාස බලන්න පුළුවන්. හිතුවේ තියෙද්දි ආස්වාස් ප්‍රසවාස බලන්න පුළුවන්ද කියලා බලනකොට අවුල තමයි අවුල උනාට බලන්න පුළුවන්. ටිකක් වෙලා බලනකොට තව කෙනෙකුට කියන්නත් පුළුවන්. අනේ ආනන්දත් මේ සද්දයක් පිටිපස්සේ ඇහිද්දි මට හොඳට ආස්වාස කරනවා තේරුණා. ප්‍රස්වාස කරනවා තේරෙනවා. හරියට වම උස්සනකොට දකුණට බර හිමීට මාරු වෙන හැටි තේරෙනවා වගේ. ඒව ඒ වගේ වටිනාකම ඔය මුළු ත්‍රිපිටක පොත් ටිකට වැඩිය වටිනවා තමන්ගේ එක අඩියක් තියෙනකොට අඩිය ලැබෙන අත්දැකීම. අර කොච්චර තිබ්බත් අනුන්ගේ දෙන්නේ. මේක අස්පනා අපිට තමන් කරන දේ. ඒ නිසා ප්‍රශ්නේ මුල් කොටස හොඳයි. දෙවෙනි කොටස පොඩ්ඩක් සූද්ධ කරන්න ඕනේ. ඒක සූද්ධ වෙයි. දිගට කරගෙන යන්න කියලා මතක් කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ එක පරයන්ක භාවනාවේදී සමහරක් වෙලාවට දැනෙනවා කන තුල යමක් වැగిරෙන ගතියක් හිති කැවෙන ගතියක් ඇතුව. එවිට එය මෙනෙහි කළ යුතුයද නැතිනම් දැනුණ බව දැනගෙන අතහැරිය යුතුයද? දෙක අපි ඒක ඉවර කරමු. ඉතින් ඒ වගේ අනකොට මේ මේ පර්යංක භාවනාවක් කියලා දෙන තමන් කරන්නේ ඉඳගෙන ඉන්න බව. තමම දැන් මෙතන එකද බලන්නේ නැත්නම් ආනාපානෙට දෙහිත දාලා තියෙන්නේ. පිම්බීම හැකිරීමේ සිත දාන කියන තොරතුරු මේකේ නැහැ. ඒක නිසා සාර්ථක උත්තර දෙන්න අමාරුයි. එතකොට මම උපකල්පනයක් කරනවා අනික් අය වෙනුවෙන් මේ කෙනා වාඩි වෙලා ආනාපාන හිත දානවා කියලා අපි හිතමු. දැන් එතකොට මේ ආනාපාන කරන ඉඳදී කනේ වැగిරෙන ගතියක් දැනෙනවා. සමහරට කනේට කූඹි යනවා. සමහරලාට කසන ගති කංකරඬු හිර වෙච්චාම තේරෙනවා. ඒ කංකරඬු වල ගතියක් තමයි තෙතමනේ එනකොට ඇකිලෙනවා. පිපිරෙනවා, පිප්පෙනවා, වේලෙනකොට ඇකිලෙනවා. ඉතින් ඒ ඇකිලෙන තෙතමීමේ අර කන් අඩියට තාම සංවේදීව දැනෙනවා. ඒක නිසා ඇස්පිල්ලක් ගහන්න කහනා වගේ කනේ කැහිල්ලක් එනවා. මට වැගිරෙනවා. ඒ කාංග කාර්ලු ගලන වෙලාවේ කිව්ව අර මේ ප්‍රනීත වෙච්ච හිතට හොඳට පේනවා. අනික වෙලාවට නොවෙනව නෙවෙයි. ඉතින් අපේ හිත පිටනේ තියෙන්නේ. මේකේ තියෙනවනේ පේනවා. ඒතර දැන් තමයි ආනාපානේ බලන ආනාපානේ සංඥාවයි මේ කනේන සංඥාවයි දෙක බලලා කනේ සංඥාව ඉතාමත්ම තීව්‍ර නම් දරා ගන්න බැරි නම් අපි ඒක මෙනෙහි කරනවා. හොඳයි ඒක ඒක විසින් ආනපනේ තලාව බල ඉවරයි යට කරලා ඉවරයි. ඒක සමහර වෙලාවට යෝගාවචරයට දැක් ගන්න පුළුවන් මේකත් හොඳටම මේ කණේ අපහසුකම තියෙනව තානපනෙත් පේනවා. එතකොට මෙනෙහි කරන්නේ නැතුව බලන්න ඕනේ ඒක පේන දේ මේක බලන දේ. කණේ දැනෙන දේ දැනෙන දේ පේනවා. ඒක එයා විසින් පෙන්වන්න. මම මම බලන්න හදන්නේ ආනාපානෙ කියලා පුළුවන් තරම් බලන වෙලාවේදී එනේන හැම වේදනාවකම එනෙහි කරන්න යන්න බෑ. එතකොට අහ කියන්නේ නයි ඔඩොක් වේදාගත්ත වෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා යනවනම් පළච්චාවයි. තමන්න තියෙන පුළුවන් තරම් මෙනෙහි කරමින් හෝ මෙනෙහි නොකර හෝ ගිනිච්ච මූල කර්මස්ථානේ ආනාපාන ආනාපාන දිගේ යන එකයි. ඒක නිසා පසුබිම් තොරතුරු දෙන්නේ නැතුව පිළිච්ච උත්තරයක් දෙන්න බෑ. එනිසා මේ ප්‍රශ්න කරු මම මේ විවරණය කරන වෙලාවේදී සභාවට හරි කමන්න ඉදිරිපත් කරනවනේ ඒක අනික් අයට ලොකු තොරතුරක් වෙනවා. නැත්නම් මම සමහර වෙලාවට මම උපකල්පනය කරලා උත්තර දෙනවා මේ ප්‍රශ්නෙන් අවස්ථාවෙන් අනික් අයට අපිට හදා බෙදා ගන්න යමක් තියෙන නිසා. එහෙම නැත්නම් ප්‍රශ්න කරු ඒ තොරතුරු ඉදිරිපත් කරන්නේ නැත්නම් ඉතින් අපි ඊගා ප්‍රශ්නට යනවා. දෙවෙනි කොටස තවද භාවනාවේ යෙදී සිටින විට නොඳුනන මුහුණු පෙනිලා නැතුව යනවා. මේවා අපැහැදිලි ඡායාවන් ඒවා දැනගත් බව දැනගෙන භාවනාවේ යෙදෙනවා. මේවායේ වැදගත්කමක් තියේද? කාට හරි කියන්න පුළුවන් තමන්ගේ මොන ප්‍රകൃතිය දැකපු කෙනෙක් ඉන්නවද මේකේ? තමන් කවුරු වගේද කියලා කණ්ණාඩියක් නැතුව කවදාකවත් මුණ දකින්න පුළුවන්. ඒසාව දකින්නේ තමන්ගේම මුණ වෙන්න ඇති. එතකොට පුදුම හිතෙනවා අපෝ කවදාකවත් දැකලා නැහැ. අපි කන්නාඩි නිසා දියට බිල බලන නිසා අපිට මේ මේ පිළිඹුව මම කියාගෙන දැන් හිතාගෙන ඉන්නේ. අනුන්ගේ නම් ඕන දෙයක් බලන්න පුළුවන්. සෝබාලංකාරේ මූනේ Tamanḍa දැක ගන්නට බෑනේ බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි. ඒකල කියනවා මගේ මූණ ලස්සනයි කියනවා කැතයි කියනවා. ඒ කණ්ණාඩිය කියුව එක තමයි. භාවනාවේ සමාඩ පේනවත් ඇති. හොඳට මතක තියාගන්න තමන්ගේ මුණ දැකපු දවසේ වහ කනවා. ඒ තරම් කැතයි. ඒකනේ මේ ලතු උලන්නේ, තින් අවබන්නේ, අනම් මනම් දෙල්ලන් දාන්නේ ප්‍රകൃතියන ලස්සන තියෙන්නේ. ඉතින් ඒ භාවනා කරනකොට මේ ඇති හැටිය පේනකොට සමහරවිට යක්කු දැක්කා කියලා බය වෙනවා. භූතයෝ දැක්කා කියලා තොවිල් නටනවා. ඒ අර කන්න නැතුව ඇත්ත දැකලා. නහරයට සැකිල්ලට සෑහෙන බයයි කට්ටිය. බලන්නේ කාට ඇතුළෙත් ඇට දකිල්ලක් තියෙනවා. ඒකට බය වෙන්නේ නැහැ. ඒකෙත් ඇතුළේ තියෙන මූණ ඔය වගේ තමයි විරිත්තගෙන බලන්නේ ඉන්නේ. නමුත් මේක ඔප්පව දාලා ෆේෂියල් කරලා කොණ්ඩ දේස්තර දාලා ගත්තාම වෙන එකක්. දැන් භාවනා කරන්න ගියාම සමහරලාට ඇත්ත පේනවා. අපිත් ඒක පිළිගන්නේ අන්තිමටම තමයි. පච සේරම පිළිගත්තට පස්සේ තමයි ප්‍රകൃතිය බලන්නේ. ඒ නිසා භාවනා කරනකොට මතුවෙන කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ වගේ නොබෙනිච්ච කිසි දෙයක් පෙනේවා කියලා හිතන්න එපා. මේ දෙකම පෑදිදියට බොරදියෙක් කිරීමක්. මේ දෙකම අනාකූල ප්‍රවාහය ආකූල කිරීලක් මේ හරහා තමයි අපේ හිත මේ ලස්සන වැඩපිළිවෙල වනසන්නේ. ඒ නිසා භාවනා කරන කොයි එකක් ආවත් තමයි නොසැලින මනසකින් බලන්න පුළුවන්. හරි කියන්නවත් නැහැ, වැරදි කියන්නවත් නැහැ, සුබද කියන්නවත් නැහැ, අසුබද කියන්නවත් නැහැ, ධර්මද කියන්නවත් නැහැ, අධර්මද කියන්නත් ඕනේ. ආයි ඒක පහු කරගෙන යන එක. ආන්නේ මේ යන්න ගියාට පස්සේ තමයි අපිට පේන්න පටන් අරගන්න මේ අපි ඇත්තටම පේනවයි කියලා කියන්නේ මනස විසින් මන මවා පාන ලද හීනයක් මායාවක් පිළිඹුවක් මිරිඟුවක් හීනේදී අපි දන්නවා හීනයක් දකින්නයි කියලා. ඒක සත්‍ය කරගන්නේ බලන්න. භාවනා කරනකොටත් ඒ ගොඩක් දේවල් පේනවා ඒවා කිසි දෙයක් භාවනාදී පේන කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. කිසිම දෙයක් මට ලැබෙවයි කියලා හිතන්නත් එපා. ඇති හැටිය බලන එකයි කරන්න තියෙන්නේ. නිසා මේවා වෙන්න පුළුවන්. අර කිව්වාගේ ආහනපානේ බannකොට ඇඟ ඇතුලේ කණියෙන් අලියනවා දඟලනවා පේනවා. කරදර ගන්න එපා. ඒවෙන් හිත කරදර ගන්න එපා. මේදී මට සද්ධාව තියනවාද, පෞරුෂත්වයේ තියනවාද, මට මේ කාගෙන යන්න පුළුවන්ද කියන එක විතරයි බලන්න ඕනේ. ගරුතර ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම ගැටලු පහදා දෙනු මැනවි. අංක 1 කෙනෙකුගේ චුතියෙන් මරණයෙන් පසු ඊළඟ භවය සඳහා පෙර භවයේ විඥාණය යන්නේද? අංක 2 සංස්කාර සංකාර යනු එකක්මද? අංක 3 ආනාපාන සතිය වැඩිීමේදී හිත විසිර යාම වළක්වා ගන්නේ කෙසේද? අන්තිම කොටස හොඳයි අපි ආනාපාන ගැන කතා කරලා තිනවා අනිත් ගොඩක් වෙලාවට මූලධර්ම වලට බරයි. අපි ආනපානේ කරනකොට හිත පිට යනවනේ. ඒ හිත පිට යන එකට විරුද්ධව නෙමෙයි චෝදනා කරන්නේ. වලක්ක ගන්න හදන එකනේ. ඔය හිත පිට යන්නදලා පොඩ්ඩක් බලන්න. ආනපානේ කරනකොට හිත පිට යනවා ප්‍රශ්නයක් නෑ. ඒක කරදරයකට ගන්න එපා. දුකකට ගන්නත් එපා හිත පිට ගිහිල්ලා බලන්න කොයි වෙලාවක හරි පිට ගිය හිත නැවත ස්වභාවයෙන්ම ආනාපානට එනවද කියලා ආවට පස්සේ බලන්න ඒ කලින් තිබුණ හිතමද මරණයක් වෙලා පණාවයි කියලා හිතන්නකෝ පිට ගියේ හිත ආපහුවා බලන්න ඉස්සල්ලා තිබුණ හිතමද එහෙම නැත්නම් වෙන එකක්ද මේ ආදි බලනකොට මැරෙන්න ඕනේ නෑ චුති හිත ගැන කතා කරන්නේ ආනාපාන හිත චුත වෙනවා හිතකට යනවා හිතවිලි වලට ඊට පස්සේ ඒ හිතවිලි තිබුණ හිත එතනින් චුත වෙලා ආනාපානට එනවා එතකොට බලන්න ඕනේ මේ සිද්ධිය මේ ක්‍රියාවලිය එකම හිතක්ද නැත්නම් හිත වගේ ප්‍රවාහයක්ද මේ මරණ වෙලාවේදී මං ඕ කිව්වත් නැහැ කිව්වත් ඕගොල්ලෝ එක්කෙනෙකුට අක්කත් ඒක පරීක්ෂා කරගන්න විදියක් නැහැ. අන්තරම මම කෙටියෙන් ගැන දන්නෙත් නැහැ. නමුත් සරුවඥාන්සේ වෙන මේ ජීවත් වෙද්දී සතියෙන් බලපං ඒක දන්නවනම් ඒක අද්දීප්ත දකින්න පුළුවන් ඒ අනුව හිතා ගන්න පුළුවන් මරණ වේද මොකද වෙන්නේ කියලා. චින්තාමය වශයෙන් නැත්නම් කාටවත් කියන්න බෑ මේ පොත්වල තියෙන හරුප කටපාඩම් කරගෙන ජීවත් වෙන වෙලාවේදී සතිය පිහිටවන වෙනකොට මැරෙන්න තියෙන වෙලාවක තියෙන චුති හිතයි ප්‍රතිසන්දියකුයි බාර අරගෙන තියෙනවා. සරුවචාන්සන් මේ කතා කරලා තියෙනවා. ඒ කතා කරලා තියෙන්නේ ආනාපාන තිබුණ හිතේ හිතවිලි වලට පයින්. හිතවිලි තිබුණ හිත ආනාපානට පයින් ඕ චුතියක් උප්පත්තියක් තමයි. මැරෙන්න ඕනේ නෑ. ඒ නිසා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මේකෙම තියෙනවා හිත පිට යන එකට හැප්පෙන්න එපා වෙන දෙයක් ඉල්ලන්න එපා. හිත පිට යනකොට දැනගන්න මගේ හිත වැඩියෙන්ම පිට යන්නේ සද්දවලටද වේදනාවලටද හිතවිලි වලටද කියලා ඒක තමයි චරිත ලක්ෂණය. ආනාපාන දැම්මේ නැත්නම් අපි දැනගන්නේ කොහොමයි මගේ හිත නිතරම පිට යන්නේ සද්ද වලටයි කියලා. මගේ හිත පිට යන්නේ වේදනාව වලටයි කියලා. මගේ හිත පිට යන්නේ හිතවිලි වලටයි කියලා. ඒ නිසා හිත පිට යන හැම වෙලාවෙම තමන්ගේ චරිත ලකුණ පේනවා. තමන්ට මගේ හිත නිකන් අපි පොඩි එකෙක් ඉඳුල් කට ගන්න දවසේ කෑමයි සායම් පෙට්ටියකුයි පොතකුයි ඔක්කොම තියලා මැදින් තිබ්බට පස්සේ ඒක මොකද්ද ගන්නෙ කියලා මැදින් තිබ්බ එක ගන්නෙ මොකද්ද කියලා අම්මා තාත්තා දන්නේ නැහැ ඌ දන්නේ නැහැනේ හැබැයි ඒකෙන් පේනවා මේක මොකාටද යන්න හදන කියලා කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද වගේ හිත මැද තියලා පෙන්නන්න ඔක්කොම පෙන්නනට පස්සේ කොයි එකටද පණින්නේ බලන්න නිතරම වැඩක් නැතිලා ආනපානෙ හිටපන් කියලා කියනවා ඒ නිසා හොඳට බලන්න හිත පිට යෑමට වැඩියෙන්ම Tamanට කුළු ගන්නන කුචු ගන්නන බාහිරට කියන කාරණාව කිසිම දොස්තර කෙනෙකුට ඕගොල්ලෝ විනිවිද අල්ලන්න මේ ආයුර්වේද කට්ටියට අල්ලන්නත් බෑ. Tamanමයි අල්ලන්න ඕනේ. ඉතින් ඒක දකින්නට ඒක නදකින් කියනවනේ. ඉතින් කොහොමද ලෙඩේ අල්ලන්නේ? කොහොමද බේද දෙන්නේ? ඔබ තමයි ලෙඩේ. ඒ රෝග ලක්ෂණ වෛර කරපුවාම කොහොමයි මේ බේත් කරන්නේ? ඉතින් රෝග ලක්ෂණයක් මතුවෙලා පීවර තුනක් යන්න ඕනේ ලෙඩා රෝග ලක්ෂණ පිළිගන්න මට්ටමට එන්න. බටර් මානසික විද්‍යාව හැටියට. පිළිකාවක් තියෙනවා කියලා කියලා එයා ඒකට තර්ජනය කරනවා බෑයි කියනවා ඊට පස්සේ තමයි තුන්වෙනි මට්ටමේ තමයි හිත යටත් කරගෙන වෙන්න පුළුවන් පිළිකාවක් වුණත් වෙන්න පුළුවන් කියලා පිළිගන්නේ. එතෙන්දි තමයි දොස්තරට කියන්න පුළුවන් බෙහෙත ආයිද නැද්ද කියලා. එතකන් ලෙඩා කැමති නැහැ පිළිකාවක් තියෙනවා කියලා පිළිගන්න. ඒකම භාවනා කරන කිසිම කෙනෙක් කැමති නැහැ. හිත පිට යනවා වගේ. නමුත් හිත කියන්නේ නන්නත්තර නොකාමදා දාවතුරා පට්ට පඳුරු එකක්. ඔයගොල්ලෝ හිතන කිසිම චාරයක් හිතේ නැහැ. ඔය මොනම සભ્યත්වයක්වත් සදාචාරයක්වත් ඕකේ නැහැ. කවුරු හරි උදව් ඕනේද? මොකක්ද ඒකේ දෙවෙනි කොටස තිබුණේ? සංස්කාර සංකාර යන එකක්මද? සංස්කාර කියලා කියන්නේ සංස්කෘත භාෂාවෙන් සංඛාර කියලා කියන්නේ පාලියෙන් මිශ්‍ර සිංහලේ දෙකම පාවිච්චි කරනවා. සකස් කිරීම කියලා අපි හෙළු භාෂාවට එළු භාෂාවෙමත් ගන්නවා. සංඛාර සංස්කාර සංඛාර සකස් කිරීම කියලා භාෂා දෙක විතරයි එකම සංසිද්ධිය තමයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රී සත් ධර්මයේ anu අප වෙත අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. මේ වයි මේ කරන වැඩ නෙවෙයි මම උත්සාහ කරන්න හදන්නේ මේ සතිය කියන එක පුළුවන් තරම් කියලා දෙන්න මිසක් භාවනාවන් මේක මේ බුද්ධ ආගම උගන්වන පන්තියක් නෙවෙයි. ඒකට මේ වෙලා ගන්න එපා. අපි මේ 40ක් එක ගමනක් යන්න හදන්නේ මාව පිටපොට අදින්න එපා. මම පාර ඇඳලා තියලා තිනවා අපි මේකියා. මේ පිට යන්න ගියාම වෙන්නේ මොකද මේ ඔය එක්කෙනෙකුට උගන්වන්න මේ 40 40කට මට මූල ධර්ම පාඩමක් පටන් ගන්න වෙනවා. ඒක වටින්නේ. ස්වාමීන් වහන්සේ පරයන්කයේදී කයට සිත යොදා ආස්වාස ප්‍රස්වාසයේ දැනුණ විට එම දැනීම නාස්පුඩු ළඟ පමණක් නොව අත ඇඟිලි පෙදසින්ද එය දැනුනි. නමුත් වැඩි අවධානය නාස්පුඩු අග තබා ගතිමි. එහි වැරද්දක් ඇද්ද? නමුත් සෑම පරයන්කයකදීම ආස්වාස ප්‍රස්වාස දැනීම ඇති නොවේ. බොහෝ වෙලාවට සිතුවිලි එන යන බව දැනේ. නමුත් අතුලාන්තයේ නිසල බවක් දැනේ. මෙලෙස දැනීම තරමක කාලයක තරමක කාලයක සිට දැනේ. අද මට හිතුණා මේ අභ්‍යන්තර නිසල බව නිහඬ බව ලෙස දැනෙන සමා වෙන අද මට හිතුණා මේ අභ්‍යන්තර නිසල බව නිහඬ බව ලෙස දැනෙන එක නැත්නම් පෙනෙන දේ හිත බව මනස බව අපි හිත දුවනවා කියවට ඒ අර මතු පිටින් සිතුවිලි බව මෙය හරිද නැද්ද බව දැන ගැනීමට කැමති දෙවෙනි කොටසක් දෙවෙනි කොටසක් තියෙනවා <coughs> අපි මේක අරගත්තොත් මේ ආනපනයි කියලා බලපුවාම ආනපන කියන හැම හැම ආස්වාද ප්‍රසවාස පාර හැම සෛලයක්ම පොඩ්ඩක් සංකෝචන වෙලා ඇකිලීමක් වෙනවා පොඩි තිකස්මක් වෙනවා ඒ හරහා තමයි වසා ක්‍රියාත්මක වෙන්නේ ලේ ගමනේ සිද්ධ වෙන ඉතින් වැඩියෙන්ම ඒක සිද්ධ වෙන උඩුකයේ උඩුකයෙමුත් හුස්ම පාර පීරගෙන යන්නේ එක්ක නාසිකාග්‍රේ එක්ක උඩුතොලේ ඒ නිසා ක්‍රියාවලිය වඩාම කැපිපෙන තැන වඩාත්ම ප්‍රකට තැන ප්‍රසිද්ධ තැන තමයි මේකේ අල්ලන්නේ නමුත් ඒකේ හිත තියාන බලන්න පේනවා මේ ගන්න ගන්න හුස්මක් පාස මුළු ඇඟම තිරියන් වෙනවා. මුළු ඇඟම අලුත් වෙනවා. ඉතින් ඒවා එක එක තැන්වල වෙන ක්‍රියාවලි හිත සියුම් වෙන්න වෙන්න වෙන්න සෛලයක් සෛලයක් පාස තේරෙන පටන් ගන්නවා. අන්තිමට තියෙනවා මුළු ඇඟම කූඹි ගුලක් වගේ. මුළු ඇඟම නිකන් හැම තැනම ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක්. එතෙන් ගියාට පස්සේ පේනවා මේ ආනාපාන කියන විශාල රැල්ල නෑ. නමුත් හැම තැනම හැම හිත යොදන යොදන ඕනම තැනක එක කම්පනයක් එක චංචලයක් එක සද්දයක් එක ආලෝකයක් එක සහැල්ලු ගතියක් වශයෙන් මේක අත්දකින්න පුළුවන්. දෙවෙනි කොටසේදී කියනවා මේ අත්දැකීම හිත කියලා හිතනවායි කියලා. මං හිතන්නේ ඒකට එකඟ වෙන්න පුළුවන් කියලා. ඒ අත්දැකීමට ගියාම හිත gedara ගියයි කියලා කිය හැකියි. ඒක නෙවෙයි හිත කියන්නේ. හිත නිතරම නන්නත්තාරයි. හිත අනුන් ගැන බලනවා, අහනවා, පිටමනේ තියෙන්නේ. ඇතුළට ගියාට පස්සේ එක්ක ප්‍රසිද්ධ හුස්ම වදින තැන නැත්නම් අප්‍රසිද්ධව ඒ පරිවෘත්තීය ක්‍රියාවලිය දිහා සිදුවෙන එක දිහා පේනවා. පේනකොට Tamanට බයක් ඇති කරගන්න නැතුව නිින්දකට වට ගන්න නැතුව කම්මැලි වෙන්නේ නැතුව මේ තමයි ප්‍රകൃතිය. මේ තමයි ඇති හැටිය. මේ තමයි මම දැන් මෙතන කියන එකේ තවත් මොනක් කියලා එහිම රැඳී ගන්න අපි රූප බැලීමේ ආසාව පාවා දෙන්න වෙනවා. සද්ද ඇහිීමේ ආසාව පාවා දෙන්න වෙනවා. ගන්ධ බැලීමේ ආසාව පාවා දෙන්න වෙනවා. රස බැලීමේ ආශාව පාවා දෙන. පහස ලැබීමේ ආශාව පාවා දෙන. මෙන්න මේක තමයි ලෝකේ ලොකුම දානෙ කියලා කියන්නේ. අපි රූප බැලීමට තියෙන ආශාව දන් දෙනවා ඒ වෙලාව. ශබ්ද අහන තියෙන ආශාව දන් දෙනවා. ගන්ධ රස පහසට දන් දෙනවා කිසිම කෙලෙසයක් නැහැ. රසක් නැති ප්‍රියක් නැති අර කම්පන චංචල ටික ලොකු අරසාවක් වශයෙන් ලොකු දිවයිනක් වශයෙන් සලකගෙන ඒක නඩත්තු කරනවා. තර්ක හිත කවදාකවත් ඒකට කැමති නෑ. එයාට ඕනේ රසෙන් රසයට, ගඳෙන් ගඳට, පහසින් පහසට පැන පැන යන පිච්චු ඇඳිලි වඳුරෙක් වගේ නටවන්න තමයි ඕනේ කරන්නේ. නමුත් අර මේකේ කියන විදිහට මේ නිශ්චල කම්පන චංචල ගති, නිශ්චල මේ සැනසුළු ගතිය දැකලා ඒක වැඩි කිරීමට කුමක් කළ යුතුද කියලා ඒක හොයන මනුස්සයට සත්පුරුෂයයි කියලා කියනවා. ඒක දැක්කට පස්සේ ඒකට වෛර කරන කෙනාට ආයත ඇස් දෙකලා රූප බන්න මනසට අසත්පුරුෂයයි කියලා කියනවා. මේක දැනගෙන මේකටයි මම මේ භාවනා කරන්න කියන එකට කල්යාණ ධර්ම කියනවා. ඒක දකිද්දි නැද්දකින් විතරක් මේක මහා පාළුයි තනියි කියලා යන වෙනකොට අකල්යාණ ධර්ම කියලා කියනවා. ඒ නිසා එකම දේ බලන දෘෂ්ටි කෝණය විතරයි වෙනස. අපි මෙතෙක් කල් කෙරුවේ මේ ඇතුලේ පේන එක වෙනුවට අනුන්ගේ දේවල් බැලුවා. අසත්පුරුෂයි. අකල්යාණ ධර්මයක් කරලා තියෙනවා. කවදාකවත් කෙලවරක් කරන්න බෑ. අර දේවතාවගේ විදිහට විඳපම් මිනිස්සු කාම සැප මේ කරන්න බැරි දෙයක් කරන්න මොකටද කියලා අපේ හිත කියන අවදේශය තමයි ඔය දීලා තියෙන්නේ. බුදු ජානන්සේ වෙනකොට කියනවා අතුරට බලපෑම් කිච්චර ප්‍රිය නෑ හැබැයි කෙලසිලා නෑ. මම දැන් මෙතන තන තියෙන්නේ පුළුවන් විදිහට දන්න දහං ගැටයක් දාලා ඒකෙම හිත පාත්තන්න. පොඩ්ඩක් මේක අල්ලලා දුන්නට පස්සේ අපි යෝගාවචරගේ සහයෝගය ඉල්ලනවා මේ සඳහා ක්‍රම සහ විදි හොයන්න. තමන්ගේ ඥාණයෙන් තමන්ගේ අත්දැකීමෙන් ඒ උපයාගත් විස්රාම අවස්ථාව වර්ණ ගන්න යන්න එපා. ඒක හිතද, ඒක රූපද, ඒක ධර්මද, අධර්මද ඒක අපිට අවශ්‍ය නැහැ. දිගට පවත්න්න කියන එක විතරක් සද්ධාවෙන් කියලා දෙන්න පුළුවන්. දෙවැනි කොටස මට හිතෙනවා සිතට එන සිතුවිලි දිහා බලා අතහැරීමෙන් එනම් සිතුවිලි ඔස්සේ නොයවිද සිත නිසලවන බව. එහෙමද මා නිවැරදි කර දෙන සේක්වා. නෑ හිතවිලි ඒ කියන්නේ මේ සරුවචනංශේ සඳහන් කරනවා ශුන්‍යාගාරය කියන වචනේ අර්ථ දක්නකොට ශුන්‍යාගාර කියන්නේ හිස්ම නෙවෙයි මිනිස්සු හිටියට කමන්නේ නැහැ. මේ මිනිස්සු කාමභෝගී නොවේ නම් කාමභෝගී භවෙන් ශුන්‍යයි මේක. කාමභෝගීන්ගෙන් ශුන්‍යයි. මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු මේ ඇවිල්ලා ඉන්නේ කාමයට නෙවෙයි. දැන් මෙතන කවුරු හරි ඉන්නවා නම් මේක ඇවිල්ලා මොන හරි කාම ආසාවක් ඉෂ්ට කරගන්න මේක ශූන්‍යාකාරයක් වෙන්නේ නැහැ. අපි හිතන්නේ ශූන්‍යකාරය කියලා මොනවත් නැහැ කියන එක ඒක නෙවෙයි. ඒක නිකන් භෞතික ශූන්‍යagaraක් විතරයි තාක්ෂණික ශූන්‍යagaraක් කියලා කියන්නේ මෙතන ඉන්නවා සෙනග හිටියට බාධා නැහැ හිතිවිලි තිබුණාට කෙලසෙන්නේ නැහැ <clears throat> හිතිවිලට වෛර නොකරනවා ඉතින් අපිට මොකෝ පාවොක්සයිඩ් භාවනාව කරනකොට ඒ ස්වාමීන් කියනවා පාරක යනකොට අපිට මම පාරට බෑම නිසා එක්කෙනෙක්වත් පාරේ ඉන්න බෑ. මටම පාර දෙන්න ඕනේ කියලා අපිට කියන්නේ අපි නිකම්ම නිකන් සිරිබිරිස්ලානේ. ඕන මම රජ්ජුරුව නම් පොලිසියයි අයින් කරයි මට යන්න ගියයි අපි එහෙම නෙවෙයිනේ. අපි රජපෞල් වල නෙවෙයි කුමර කුමරියෝ නෙවෙයි. අපි පාර යනකොට මිනිස්සු ඉතින් ওই මිනිස්සු ඔක්කොම ඉරණ අපි පාරල බලන්න හිටියොත් එimhe <coughs> මම මේ සුද්ධ වෙනකන් ඉන්නවා කියලා හම්බ වෙයිද අපිට පාර යන්න. එහෙම කියලා මිනිසුන් ඇඟේ හැප්පුණොත් ඒත් බෑනේ. උගින් ගවත් මොකද යකෝ මගේ ඉස්සරට ආවත් ගියා උඹ මොකද මගේ ඉස්සරට ආව මම ආරෙහිට යන්නේ කියලා ඉම්නිය ගහගන්නේ සමා වෙන්න පොඩ්ඩක් කිව්වා යන්නේ ඒකයි තියෙන්නේ. ওই ත්‍රිවිලර් කාරෝ දාලා යන හැටි දකින්නේ නැද්ද? භාවනා කියන්නේ එච්චරයි. අපිට ඔය ඩිෆෙන්ඩර් එකක් එනකොට පැරඩ් එක දුන්නා ඒ දෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ මින් දාගත්තා හිතවිල්ල තියුණා හිතවිල්ල අයින් කරගත්ත හප්ප ගන්න එපා තරහ වෙන්නත් එපා වේදනාවක් ආයේ පොඩ්ඩක් පැත්තෙන් දාගත්තා ගමන යන්නේ ඒකයි තියෙන්නේ. ඒකට ඒකට ඥානේ දැන් එන්නේ එන්නේ හැදෙන ජනතාවගේ නෑ. අවස්ථානුචිත ප්‍රඥා, ස්ථානුචිත ප්‍රඥා ඒගොල්ලෝ හිතන්නේ මම යනකොට පාරේ කවුරුත් ඉන්න බෑ. පාරේ හිටියොත් මගේ අකුසල කර්මය, මගේ සීලය කැඩෙනවා, මගේ වැරද්දක් කියලා. නෑ මේක පොදු පාරක යන්නේ. දැන් හිතවිලි නැති එක නෙවෙයි. වෙන නිදර්ශනයක් කියනනම් අපිට බෝටි පොඩි බෝට්ටුවක් දියත් කරන්න මූද හිඳෙනකම් බලන් හිටියොත් රැලි නැති වෙලාවේ කවදාකවත් මූද රැලි නතර වෙන්නේ නැහැ. හොඳට බලන්න වැල්ලට ගියාම ඉතිනවා මුත්තා කියලා මිනිහෙක් ඉන්නවා. ඒ මනුස්සයා දන්නවා රැලි හතක් ගියාම එක රැල්ලක් සැර අඩු වෙනවා කියලා. ඉතින් ඔක්කොටම කියනවා මම කියනකම් බෝට්ටු අල්ලන්න හිටපන්. තෙප්පම. හරියට හරි කියපු ගම දාපම් වතු. එතකොට රැළ ඊගාවට එන රැළ අඩු බව මේ මිනිහා දන්නවා. ඒකට දාගෙන ගිය ගමන්ම අඹල් ගගා. ඉදිරියට යනවා මිසක රැළ නතර වෙන්නේ නැහැ. අවස්ථාව හැටියට මූදර දාගන්න හිතවිලි අඩු වෙලාවේ ඊට පස්සේ හිතවිලි තියේදිත් ඔරුව පටලවාගේ පෙටලා ගන්න නැතුව හිතවිලි වල හිතවිලි වලට ඔරුව හරසුනොත් පෙරලනවා. හිතවිලි වලට කෙලින් ඔරුව තිබ්බොත් රැළට කෙලින් ඔරුව තිබ්බොත් ඔරුව පොඩ්ඩක් මෙහෙම මේ වෙනවා විතරයි. මේ පැත්තට ගියොත් පෙරලනවා. ඒ නිසා හිතවිලි වලට හරස් කපන්න යන්න එපා. ඒ මැදින් අරගෙන යන එකයි තියෙන්නේ. ඇත්තටම ඔය හිතවිලි 99%ක්ම අපිට අයිති නැති හිතවිලි. අපි වෙන දුක් කරදර නම් ගන්නවා 100 200ක්. ඒක නිසා මේ හිතවිලි අනාථ දරුවෝ එකක්වත් අපිට අයිති දේවල් නෙවෙයි. නමුත් පෘ탁ජනයා උදේ ඉඳලා හැන්ද වෙනකන් එන හැම හිතවිල්ලටම තැවෙනවා. ඒ නිසා හොදන්න පුළුවන් තත්වයක් නෙවෙයි පෘ탁ජන හිත. හිතවිල්ලක් එන්න වදනමක් ඕනෙත් නැහැ. ඕන දෙයක් වෙනවා. භාවනා කරනවා කියලා කියන්නේ ඔය කවුරු ඇවිල්ලා කල්ලද කෙරුවත් Taman කරදර ගන්නෑ. ඒ අතරමැද මම දැන් මෙතන නැත්නම් ආනපන හිත පවත්තන. ඒ නිසා හිතවිලි නැති හිතක් ආදර්ශ කරන්න යන්න එපා. අඩු වෙලාවේ වැඩේ පටන් ගන්න. තියෙද්දිත් ආනපානේ කරන්න. නැත්තම් වර්තමාන හිත පවත් ගන්න. ඒක තමයි දෙන්න පුළුවන් උපදේශයේ ප්‍රායෝගික. ගරු ස්වාමීන් වහන්සේ අවකාශයෙහි සිටි මම එය මම නොවේ වශයෙන් කීවෙමි. ඉන්පසුව තවත් විවෘත වූ ප්‍රදේශයේ ප්‍රදේශය තවත් විශාල වී අහසෙහි සිටින බවක් පෙනුනි. දැන් ශරීරයේ ඇතුළත පිටතත් භාවනාවේ. සමහර විට පිට ශබ්ද ඇසුණත් සතිය හොඳ නිසා ගානක් නැත නොදැනීමද යයි. සමහර පරියන්කවල තද ගතියක් දැනුන විට මගෙන් අවට අයට යහපත් සිතීම නිසා ලිහිල් වී ලිහිල් වේ නිසා තමයි මගෙන් අවට අයට යහපත් සිතීම නිසා ලිහිල් වේ එම නිසා ඇඟට පුංචි වෙහසක් දැනේ පසුව නැවත වීරිය ගැන සිහි කර නැවත භාවනාවට පිවිසෙන්නෙමි. මම නිවැරදිද ඔබ වහන්සේට දීර්ඝායස ලැබේවා. sannivedana වෙන්නේ කියන්න හදන දේ ওই වචන වල කියවෙන්නේ නැහැ. නමුත් භාවනාව ගියට පස්සේ අර වගේ විවේක තනක් හම්බ වෙනවයි කිව්වට පස්සේ වැදගත් දෙයක් වෙනවා. හිත විවේක වුණොත් හිත නිදහස් වුණොත් මේ ඇතුළ මේ පිට කියන සීමාව හොයන්න බැරුව හිත නිදහස් වෙනකන් මේක මගේ මේ හුස්ම මේ හුස්ම මේ හුස්ම නොවන වාතේ <clears throat> මේ මගේ පටවි ධාතු මේ පොළවේ තියෙනවා මගේ පටවි ධාතු නෙවෙයි ඒ අවකාශයේ මේකයි ඔක්කොම තියෙනමත හිත ගිහිලා ගිහිලා ගිහිලා ඒ අරමුණු කරන්න පුළුවන් හරි එතුණට පස්සේ Tamanට යනවා තැනකට මේ ඇතුළ මේ පිටත කියලා වෙන් කර ගන්න බෑ මේ හැම තැනම විහිදිච්ච ගතියක් ඉතින් මේකට හරි බයයි මේ ශරීරයට ආස කරන අය. ශරීර හැඩයට ආස කරන කුමර කුමරි සැපයන් අතර වැඩිච්ච කෙනා දැන් පේන්නේ මේක වීදුරු භාණ්ඩයක් කඩලා ගියා වගේ. එහෙම නැත්නම් මේ කුරුල්ලෙක් අතින් නිදහස් වෙලා ගියා වගේ. නමුත් ඒ භාවනාවේදී පටන් ගන්නත් අවකාශයේ දකින්න ගියාම මේ දේවල් කියනෙව්ව නිකන් විසිරලා යනවා. උලකට පිපිලා ගියා වගේ. ඉතින් ඒ වෙලාවේදී තේරුම් කරගන්න තියෙන්නේ ඒ වගේ පේන එක පුළුවන් තරම් අර්ථකථන දෙන්න යන්නේ නැතුව එහෙමම නිසිනින්දේ පුළුවන් තරම් සිද්ධි වෙන්න අරින්න ඕනේ. වශී වෙන්න අරින්න ඕනේ. දිගට කරගෙන යන්න. ඊට පස්සේ කියන්න හරියයි වාක්‍ය වල තියෙන දේවල් පිරිසුදු නැහැ කියන දේ තේරෙන්නේ ඒ නිසා මේ ප්‍රශ්න කරු කැමති නම් ඒක නැවත උච්චාරණයක් කරන්න. එතකොට අපිට ඒක සභාවේ සාකච්ඡාවට ගන්න පුළුවන්. නමුත් භාවනාවක් සෑහෙන දුරට කරපු කෙනෙක්ගේ ප්‍රකාශයක් බව නම් පේනවා. ගරුතර ස්වාමීන් වහන්සේ අංක 1 භාවනාවේ යෙදී සිටින විට වරහන් ඇතුලේ තියෙන ආනාපාන සතිය කියලා භාවනාවේ යෙදී සිටින විට ටික වේලාවකට පසු ශරීරයේ යම් යම් ස්ථානවල වරහන් ඇතුලේ තියෙන මුහුණ කියලා සියුම් වේදනා අයත් වරහන් ඇතුලේ තියෙන නලියන වේදනා ඇසීමක් වැනි කියලා සියුම් වේදනා ඇතිවේ මෙවිට සිත චංචල වේ මෙවැනි අවස්ථාවලදී කුමක් කළ යුතුද යන්න කාරුණිකව පහදා දෙනමින් ඉල්ලා සිටිමි දෙවන කොටස භාවනාවට පෙර పూర్ව කෘත්‍ය කරන අයුරු සැකවින් පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. පළවෙනි කොටසේ තමයි කම්පන චංචල පේනවා නම් පුළුවන් තරම් බණ්ඩමගේ මූණ, කට, බඩ, නාසය ආදී දේවල් වලින් තොරව කම්පන බව විතරක් දැක ගන්න, චංචල බව විතරක්, කම්පන ස්වභාව විතරක් මේ ඇහැ කන දිවනාසය දාලා බලනවා කියලා කියන්නේ අපි අර බබාගේ භාෂාවට දාන්න හදනවා. මේ කම්පන බව, චංචල බව විශ්වගත ධර්මයක්. මේක නහයයි මේ නලියන්නේ, කටයි මේ නලියන්නේ, බඩයි නලියන්නේ කියලා එකට සම්මුතිය දාන්න හදපු ගමන් ඒ මේ කිරි ගොමයි කලවම් කරා වගේ දෙකේම වටිනාකම නැති වෙනවා. නිසා ඉදිරිය තමයි මේ කම්පන චංචලාවට පස්සේ ඒ කම්පන බව විතරක් දකින්න. චංචල බව විතරක් දකින්න. කම්පන ස්වභාවය විතර දැනෙන සුබද අසුබද කටද බඩද නාසයද කියලා සම්මුති රිංග ගන්න නැති තරමටම ඒක ජාත්‍යන්තර භාෂාවක් බවටපත් වෙනවා. විශ්වගත භාෂාවක් බවටපත් වෙනවා. ඒක තේරෙන පටන් අර ගන්නවා. මේ කැම ටිකක් ගන්නකොට මේ එළියේ තියෙන පටවි ධාතුවක් ඇඟේ තියෙන පටවි ධාතුව දා ගන්නවා. ඒක දිරව ගත්තට පස්සේ මගේ කියා ගන්නවා. එළියට යන ටිකට අසුචි කියනවා. එළියට ගියොත් කටපැත්තෙන් වමනේ කියලා කියනවා. කටට දැම්මොත් හපේ කියලා කියනවා. දිරව ගත්තොත් ඕජාව කියලා කියනවා. මේ නංවනන් දැම්මේ නැතුවට මේ ධාතු වල වැඩපිළිවෙලක් මේ කියන්නේ. ඒ ධාතු වායෝ ධාතුවට යනකොට කම්පන චංචල තමයි පේන්නේ. ඒක අඹ දැල්ලක් හෙල්ලුණත්, දිව හෙල්ලුණත්, කෙහෙල් ගහක් කෙස් ගහක් හෙල්ලුණත් වායෝ ධාතුව තමයි. එදිර කෙහෙල් කෙස් ගහ මගේ අඹ දැල්ල මගේ නෙවෙයි ආදිවාසීන් වෙන් කරගත්ත ගමන් අපිට අර ශිල්පේ ඒ ඒ ශාස්ත්‍ර ගැඹුරට යන්න බැරි වෙනවා. ඒ නිසා කයේ තමයි හිද්ද වෙන්නේ. පුළුවන් තරම් ඒ කය කියන කේන කොටස් අමතක කරලා කම්පන චංචල ස්වභාව, නැත්නම් භාව, ස්වභාව, ධාතු ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, අත්‍යන්ත ලක්ෂණ ගොඩාක් නම් තියෙනවා. අන්නේ ටික දැක් ගන්න පුළුවන් නම් සුද්ධ මේ ප්‍රඥප්ති විනිවිදගෙන පරමාර්ථ ධර්ම වලට යන්න පුළුවන්. ඒක තමයි දෙන්න ඕනේ ධෛර්යය. මේ පළවෙනි ධර්මදේශනාව අහන්න පූර්වක්‍ෘතියේ මේ ධර්මදේශනාවේ තියෙන පිට දේවල් කරන්න යන්නත් එපා. මේ මේ යන පාරෙන් කැලීට අදින්නත් එපා. මේ පළවෙනි ධර්මදේශන නැවතත් අහලා කරන්න බැරිකමක් තියෙනවා නම් කියන්න. එහෙම නැතුව වෙන බේත් જાති උකට දාන්න යන්න එපා. මට තේරෙන්නේ නැහැ. මම දන්නවා මේ ක්‍රමයේ කරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙම මේ බේරෙන්න ඕනේ නම් ඒ කියන්නේ පූර්වක්‍රිය ඕනෙම නම් කියන්නේ සක්මන තමයි පූර්වක්‍රිය පරියන්කට. හැම වෙලාවෙම සක්මන් පරියන්කට යන්න ඉසලා සක්මන් කරන්න ඒක තමයි පූර්වක්‍රිය. අනිත් ඒවා ඕන වුණොත් මම පස්සේ කියන්නම් එනින ප්‍රශ්න වල හැටියට. එහෙම නැතුව දීලා තියෙන මූලික උපදේශ පන්තියේ මම ඒකම ස්ථාවරය දෙනවා. ඒක දිගේ කරගෙන ලිඛිත ප්‍රශ්න එපමණයි සානංශ මට අවසරයි මේ දැනුම් දීමක් කරන්න හැම දිනෙකම අහනවා මේ ධර්මදේශන පටිගත කරනවා ගන්න ක්‍රමයක් තියෙනවද කියලා දැන් මේ සමිද්දි සූත්‍රය දැන් ස්වාමීන් වහන්සේ දේශනා කරන සමිද්දි සූත්‍රය පටන් ගත්තේ රිට්‍රීට් දෙකකට කලින් එදා ඒ රිට්‍රීට් එක පටන් ගත්ත දවසේ ඉඳලා මේ වැඩසටහන අවසාන වෙනකන් තියෙන සියලුම ධර්ම දේශනා අවසාන දවසේදී CD එකක් විදිහට හැමෝටම ලැබෙනවා නැවත නැවත අහන්න අවශ්‍ය නැහැ ඒක දැනුම් දෙන්න අවස්ථාවක් කරගන්නවා හොඳයි අපි පැයක පමණ සැලසුම් කරපු කාලය අරගෙන තියෙනවා කෙසේ නමුත් ප්‍රශ්න ලියන්න බැරි වෙලා හෝ තමන් කරෝ ප්‍රකාශන පිළිබඳව නිවැරදි කිරීම කරන්න හෝ මේ වෙලාවේ සභාවට ඉදිරිපත් කරන්න මේ භාවනා සම්බන්ධ ප්‍රශ්න තියෙනවනම් සුළු වෙලාවක් ගතතර කමන්නේ වෙන කෙනෙකුට අවශ්‍යතාවය තියෙනවා අත උසන්න මේ මයික් එක දෙනවා මයික් එකට කතා කරපුවාම ඒක මේ වාර්තාගත වීමට පහසුයි ගරුසුව මේ කාටට වෙන අවශ්‍යතාවයක් තියෙනවා නම් අත උසන තව මයික් එකක් තියෙනවා මේකේ උනනට පස්සේ යට අවස්ථාව ගන්න පුළුවන් ගරු ස්වාමීන් වහන්සේ බොහන්සේ කිව්ව සතිය එදිනෙදා වැඩවලදී සතිය කරනකොට අදිෂ්ඨාන කරන්න කියලා ඒ කියන්නේ දැන් මම මොකක් හරි දෙයක් කරනකොට කරන්න ඉස්සලා හිතනවා මම මේක සතියෙන් කරනවායි කියලා එහෙමද ඔය ඇත්තටම අදිෂ්ඨාන කියන එකෙන් අදහස් කරන්නේ තමන් ඒකට විශේෂ අවධානයක් යොමු කරනවා උදාහරණයක් වශයෙන් මම පුරුදු වෙන කාලේ මට කිව්වේ දත් මදින වෙලාවේදී මදින එක විතරක් නෙවෙයි මම ඒක සතියමුත් කරනවායි කියලා සිල් අඳ ගන්නත් එපා සිල් දිනන්නත් එපා අටසිල් සමාදන් ගන්නත් එපා පන්සල් යන්නත් එපා ඉඳ ගන්නත් එපා සක්මන් කරන්නත් එපා දත් මදිනකොට හැමදාම මම මේ වෙලාවේ මම සතිමත් වෙනවා කියලා අදිෂ්ඨානයක් ගන්න කියලා. ඉතින් ටික දවසක් ගියාට පස්සේ අනිවාර්යයෙන් මේ දවස්වල මම එක දවසට සැරේ ආයෙත් පරිදි. ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා යුනිවර්සිටි යන්න ඉස්සෙල්ලා දත්මදි වෙලාවේ. ඒක කරගත්තට පස්සේ අදිෂ්ඨානය නිසා ඒ වෙලාවේ ඒ වැඩි ටිකක් නැවතිල්ල කරනවා. චිරිචිටි ගාලා ඉන්න සද්දෙට හොඳට අහුම්කම් දෙනවා. ආ මේ දත්මදිනවල අමතර මම සතියෙන් කරන්නේ. එතකොට මේ වෙලාව මේ පරියන්කයක් භාවනා කරන කුසලයේ සිද්ධ වෙනවා. දැන් බලනකොට පේනවා. ඒ වගේම වැඩ දෙක තුනක් දාන්න එපා අදිෂ්ඨාන කරාට පස්සේ. ඉබි වමතින් කරනවා දකුණෙන් මෙහෙන් කරනවා කටින් කතා කරන ඒ එතකොට අදිෂ්ඨානයක් වෙන්නේ. one thing at a time and that done well. එකයි එක වෙලාවට කරන්නේ ඒක දෝතිම කරන්න. ඒ වගේ වැඩ අපි ළඟ කොච්චර දෝ තියෙනවා. ඒ නිසා අපි දවසට එකක් දෙකක් වැඩ මාක් කරගන්න ඕනේ. මේ වැඩේ මම වෙනද වගේම කරනවා. ප්‍රයෝජනේ සලකලා නිතිපතා කරන දේක් තනියම කරන දේක් මම මේක සතියෙන් කරන්න අදිස්ථාන කරනවා. පිටරට ඉන්න කට්ටිය උඟ දෙනෙක් කරන්නේ රස්සාවට යනකොට ඩ්‍රයිවිං කරනවා. හැම කෙනාම උදේ වාහනේ අරගෙන යනකොට පැය දෙකක් විතර ගමනක්. ඉතින් ඒගොල්ලෝ හැම වෙලාවෙම අදිෂ්ඨාන කරන තියෙනවා මේ ගමන පුරාවට එක CD එකක් දාගන්නවා. ඊට පස්සේ ලන්චින්ට වෙලගේ දවල් පැය 12 පැය 12 12 වෙනි පැයේ මොනවා හරි ඩිංගිත්තක් කාලා කාර් එකට ගිහිල්ලා එයා කන්ඩිෂන් එක දාගෙන ඉඳගෙන භාවනා කරනවා. ඒ තරමටවත් වෙලා නැහැ. නමුත් ඒ ටික කරනකොට ඒක අදිෂ්ඨාන කරගෙන කරනවා. ඉතින් ඒ වගේ කරපුවාම හරි ධර්ම ගෞරවයක් වෙනවා අපිට මේ පුළුවන්කමට නෙවෙයි කරන්නේ නමුත් මෙන්න කරන්නේ તો කරන්න දෙයක් නැහැ ඒ නිසා මේ අල්ලපනල්ලාස්සේ අහුවෙන එක චිත්තක්ෂණයක් ගොඩ දාගන්න ලක්ෂ කෝටි වාරයක් චිත්තක්ෂණ අතර එකක් ගොඩ දාගන්න ඕම දාගෙන දාගෙන යනකොට පේනවා සංකීර්ණ වැඩ අතරෙත් පහුවෙනකොට කරන්න පුළුවන් මයික් එක යවන්න තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් පැහැදිලි කරා ෂණ සම්පත්තියේ ඒ අවස්ථාවේදී ෂණේදී එනේන මේ කෙලෙස් ඉවත් කරන්න කියලා. එතකොට ඒකෙන් අදහස් කරන්න ස්වාමීන් වහන්සේ විදර්ශනාවෙන් බැලීමද මට මේ ගැටලුව පහදා නෑ මං කවදාකවත් මම හිතන ජීවිතේවත් කියලා නෑ ෂණ සම්පත්තිය කෙලෙස් අයින් කරන්න කියලා. එහෙම කන්නේ. ඒක ව්‍යාකරණනුකූල නෑ. මම කවදා කියන්නත් බෑ කියන්නත් බෑ. ඒක මම කියන්නෙත් නෑ. මම ප්‍රතිපත්ති වශයෙන් එහෙම අදහසක් නෑ මගේ. ස්වාමීන් වහන්සේ මට ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ප්‍රශ්නේ කිව්වොත් මට උත්තර දෙන්න පුළුවන්. මාව නිකන් උසාවි කුඩුවට නම් ගන්න කිව්වොත් මට තේරෙන්නේ නෑ. මම නොකියපු දේවල් කිව්වොත් මට තේරෙන්නේ කියලා. ඒ නිසා ගැටලු ඉදිරිපත් කරන මොකද ඔක්කොටම ප්‍රයෝජනයි. දැන් මේ මොහොතේ අපි ජීවත් වෙනකොට අපිට නොයෙකුත් සිතුවිලි එනවනේ. ඔව්. ඒ සිතුවිලි දැන් කෙලෙස් නම් ඒවා අනිත්‍යයි කියලා ඉවත් කිරීමද ඔබ වහන්සේ නෑ මං අනිත්‍යයි කියන්නත් නෑ කෙලස් කියන එක තමයි ඇත්ත ඒ වෙලාවේ. ඒක අයින් කරන්න ගියොත් කොහෙද භාවනාවක් වෙන්නේ? කෙලේශයක් නැගේ හිතවිල්ලක් නම් ඒක තමයි සත්‍යය ඒක. අයින් කළා කොහේ සත්‍ය අවබෝධ කරන්නේ? කෙලේශෙත් සත්‍යයක් නෙවෙයි වෙලාවේ. ඒක තමන් හිතලකත් එකක් නෙවෙයි මතු වුණා. හිතවිල්ලක් මාර්ගෙම මතුනේ. ඒක දිහා බලපුවම කො වෙන්නේ? අනිත්‍යං කිව්වොත් නොදකින් නොපතන් නොදොමකින් කිව්ව වෙනවනේ. ඒ පාපෙට මම කවදාකවත් කාටවත් කියන්නෙත් නෑ මම කරන්නෙත් නෑ. ඒක නිසා ඒක හොඳ හොඳයි මේ ප්‍රශ්නේ අහන එක මොකද අපි කවදාකවත් අපේ හිත බනහන්නේ අපේ හිතට ඕනේ අපිට ඕනේ දේ ඇහෙන්න කවුරු මොනවා කිව්වත් Taman කැමති දේ තමයි හිත නැවත නැවත කියන්නේ නිසා කියන්න කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්නත් ඕනේ අහන්නා කෙසේ හිතුවත් කියන්න සීබුද්ධියෙන් කියන්නත් ඕනේ ඒක තමයි ගැට ලිහලා කියලා දෙන්න පුළුවන් නැත්තම් හිතයි මේ මෙතන මේ කෙලෙස් නැති කරන්න හදනවා කියලා කෙලෙස් වලට වෛර කරන මිනිහට කවදාකවත් කෙලෙස් වලින් ගැලවීමක් නැහැ දුවට මතක තියන්න අපිට තියෙන කෙලෙස් අඳුනගන්න එක විතරයි ওই විස බීජ කියන න්‍යාය නිසා බටහිර ලෝකේ බටහිර <clears throat> වෛද්‍ය විද්‍යාව ආයුර්වේදයට වැඩිය බොහොම උඩ පැනගෙන ගියා දැන් විස බීජ විසින් වටේට වෛද්‍ය විනාශ කළ ඉවර මොකද විස බීජ නාශනය කියන්නේ වනස් හිතවිල්ල. ඒක ද්වේෂයක්. ආයුර්වේදයක් නෙවෙයි. ආයුර්වේදයේ තියෙන අපි ප්‍රාණයට උදව් කිරිල්ල. විස බීජ වලට අපි නුසුදුසු පරිසරය සකස් කරලා දෙනවා. හිතේ ප්‍රතිශක්තිය වඩා ගන්නවා. හොඳ ආහාර ගන්නවා. වාතාශ්‍රය කියනවා. විස බීජ මරන්න ගියාට පස්සේ මරණ විස බීජ හා සමාන තමන්ගේ ශරීර කොටසක් මැරෙනවා. නිසා කෙලෙස් වලට වෛර කරන මිනිහට මේකේ මේකේ ගිහි ගමනක් නැහැ. ඉතින් ඒක ද්වේෂයක් ඒක අත්කිලමතාන යෝගයක් ඒක වැරද්දක්. නමුත් ඒක කියලා දෙන්න හරි අමාරුයි මේ බෞද්ධයාට. වෙන මිනිහෙකුට කියලා දෙන්න. මොකද බෞද්ධයන් නොදකින් නොපතන් කියන ඉන්නේ කෙලෙස් වල. ඉතින් කොහෙද කරන්නේ? හරි අමාරු. මේ නිදර්ශනයක් වශයෙන් කියනවනම් කියන එක හොඳ නෑ. ඉතින් මගේ හැටි එහෙමයි. අපි දන්න විදිහට මේ අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවෙන් පස්සේ පිට වෙන මල මූත්‍ර දෙක බඩ ඉර විද්‍යාවේ ගොඩක් කෙලෙස් බුදුරජාණන් කියන්නේ දෙකම බේත් කවදා හරි අසුචි ටිකක් කක්ක ටිකක් වළඳන්න ඕනේ මූත්‍රා ටිකක් බොන්න ඕනේ ඊට තමයි සෞඛ්‍ය සම්පන්න වෙන්නේ අපි කිව්වොත් මේ බුදු අම්මේ මේ ජරාව කොහොමද ගන්නෙ මේක මේ බොන්නේ කොහොමද කියලා පොඩ්ඩක් චූල මේ විභංග මේ තියනාද සූත්‍රය කියන්නේ බුදුරජාණන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට පිට වෙච්ච අසුරුචි තියනකම් වැළඳුවා කියලා සුද්ධ පාළියෙන් ලියලා තියෙනවා තිබුණ තරම් මූත්‍ර දිගටෝම බිව්වයි කියලා දුෂ්කර ක්‍රියා කාලේ සුද්ධ බාලිය ලියලා තියෙනවා. අපිට වෙන්නේ චී කියලා හිතන. චී නම් අර ලැබෙන නිවන චී තමයි. ඔය අපි ඔය හිතාන ඉන්න ඉර ගහගත්තොත් ඔය අපි හිත අපි තෝරාගෙන තියෙ පැත්තේ නිවන නොතබෙන්න ඉඩ තියෙනවා. අපි දන්නේ නැති පැත්තේ නිවන තියෙන්න ඉඩ තියෙන නිසා එහෙම කෙලස් එක තරහ වීමක් නැහැ. හැම පංච නීවරණ ධර්මයටම සතිපට්ඨාන සූත්‍රය කියන්නේ ධර්ම කියන නම පාවිච්චි කරන නීවරණ ධර්ම. උඹ කාම ඡන්දයේ එන හැටි, පවතින හැටි, යන හැටි සීයෙන් බුද්ධියෙන් බලන්න ඕන. පටිගය, द्वේෂය එන හැටි, පවතින හැටි, යන හැටි සීය බුද්ධියෙන් බලන්න. නිදිමත සැකේ ඉසරවසර කල්පනාදී ධර්ම කොටා විදිහට බලන්න. ඒක හොඳ ශක්තියක් තියෙන්න ඕනේ. නමුත් මේව නොදකින්න පතන් කියන මනසට කවදාකවත් වනසිතවිල්ලක් එච්චරයි මට කියන්නේ. වනසිතවිල්ලක් තියෙන මිනිහට මධ්‍යස්ථ සිතවිල්ලක් ගන්නත් බෑ. විස බීජ සම්බන්ධව බටහිර ලෝකේ ගත්ත වැඩේ නිසා අද මනුස්සයා විස බීජ වලට යට වෙලා. විස බීජ නැති ලෝකයක කිසිම ජීවිතයක් නැහැ. විස බීජත් එක්කම ඉන්න ඕනේ අපිට තියෙන විස බීජ වලට වැඩි ප්‍රතිශක්තියක් තියෙනවා අපි දිනුම් නැත්තම් විස බීජ දිනුම් එනන් ටටා කියලා අනේකයි කියන්නේ. නිසා කෙලෙස් එක පිළිබඳ තියෙන අදහස කරුණා කළ මතක තියාගන්න හැම කෙලෙසයක්ම කොම්පෝස්ට් හදන්න හොඳ අමුද්‍රව්‍යයක්. කක්කචු වගේ. කොම්පෝස්ට් ගත්තට පස්සේ හොඳම පෝර. ඒ නිසා ඒ අදහසට මම මගේ අතින් කියෙවෙන්නේ නැහැ. මොකද ඒක මම මුලින්ම සුද්ධ කරගෙන තියෙන අදහසක්. මේ ලෝකේ නරක මිනිස්සු ඉන්නවනම් කිසිසේත් මේ මිනිස්සු ලෝකෙට අදාළ නොවෙන්නේ නෙවෙයි. අත්‍යවශ්‍යයි ඒ ටික ලෝකෙට. මේ විස බීජ කියලා දෙයක් තියෙන එක ලෝකේ පැවැත්ම අත්‍යවශ්‍යයි. අපේ මනස පවතිනවත් මේ කෙලෙස් ටික අත්‍යවශ්‍යයි නැත්තම් නිවනක් ඕනේ නැහැ. ඒක නිසා කෙලෙස් බය කරන්න තියෙන කෙලෙස් කොටු කරන්න. නැති කරන්න යන්න. මම සතුටුයි මේ ප්‍රශ්න ඇහුවට ඉතින් මම අර ප්‍රශ්න කරුවට ටිකක් ක්‍රීඩ වෙන්න කතා කරනවා මේ හුවා දැක්වීම සඳහා. හොඳයි අපි ඒක නිසා මේ මේ වෙලාව කරගන්නවා එහෙනම් අපි සාමිකව කරන වැඩපිළිවෙල අවසානයේ වශයෙන් එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරලා මේ තාක් මේ වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යාමට උදව් කළා වූ පෙනීනොපෙනී උදව් කළා වූ සියලුම සත්පුරුෂ මණ්ඩල වලට අපි සාදු කාර්යයක් දීලා මේ පින් අනුමෝදන් කරමු සාදු සාදු සාදු ඒ වගේම අපි එක එක්කෙනෙක් විශාල ඥාති પરම්පරාවක් නියෝජනය කරනවා ඒ සියලුම ඥාතීන් අපි මේ රැස් කරගන්න ලද පින්න දකින්ද සාදු කියන්නේ මේ පිරිච හිටියානම් බොහොම වටිනවා. හිටියානම් යම් ආකාරයට ඉසැත්තෝ සාදු කියලා පින් අනුමෝදන් වෙනවද? දැන් ඉන්න තැනක සිට අපි මේ පින දැකලා මේ පින්ද සාදු කියලා පින්වන්දුමතන් වෙත්වා කියලා අපි කකෝ සාදුකාරය පවත්තමු. අප අපටත් මේ කුසල එකසේ හේතු ආසනා වීමේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ඇතුළතදීම මේ ජීවිතය ඇතුළතදීම මේ ක්ෂණ සම්පත්තිය මේ සතිය මේ අප්‍රමාදය තව තවත් දියුණු පාවුණු කරගන්නත් අපටත් මේ කුසල 100 හේතු ආසනා වේවා කියලා සාදුකාරයන්. අපි ආදාසින් යුක්තව ඊත්තාවතා ചാදී ගාථා සජ්ජහනා කිරීමේ පුණ්‍ය අනුමෝදනා ශීර්ෂයෙන් මුදිතා ශීර්ෂයෙන් පිම්පැමිණීමේ කටයුත්තට පෙළඹෙමු.